දැයි සීල දිනාටම තෙරුවන් සරණයි. අපි ඊයේ මතක් කරගත්ත විදිහට අපි පැයකමාරක පමණ කාලයක් මෙතෙන් පටන් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒක පොදු කමඨාන් සුද්ධ කිරීමකුත් වෙනවා. ඒ වගේම අපි ධර්ම දේශනා සම්බන්ධව සීලය සම්බන්ධව එහෙම නැත්නම් අපේ භාවනා වැඩමුළුවේ තියෙන විවස්ථා පිළිබඳව යම් ප්‍රශ්නයක් අපහසුතාවයක් තියෙනවා. ඒක සාකච්ඡා කිරීමලත් පිළිබඳව අද විශේෂයෙන් අපේ දාන අවශ්‍ය දාන දායක කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපි සතිವಾರය ආරම්භ කිරීම සඳහා මේ කිටි හඳුන්වා දීමෙන් පස්සේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවාරය ආරම්භ කරමු. කාල වේලාව ඉතුරු වෙන විදිහට අපි බලමු සභාවෙන් පැනනගිට ප්‍රශ්න වලටත් හැකි තාක් දුරට උත්තර සපයන්න. අපි ඉල්ලා හිටමු අජන්තගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. පෙරවන් සර්ණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක්නි. හේත ඔබ වහන්සේගේ උපදෙස් මත පිහිටා පළමුව සක්මන් භාවනාවෙන් පටන්ගෙන එය වම දකුණ ලෙස පමණක් පරිහරණය කෙලිමි. ඉන් අනතුරුව 21 වන දින උදය මම ආනාපාන සති භාවනාවට පෙර සමබරව ඉඳ ගතිමි. අය සැහැල්ලු කර ගතිමි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කළෙමි. මුලින් මට ඒත මුලින් මට ඒට ශබ්ද බාධා කියවන්න දෙන්න. දීපේ කරනවා කියවන්න දෙනවා හරි. මුලින් ඉඳලම කියවන්න. ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකි. හෙත් ඔබ වහන්සේගේ උපදේශ මත පිහිටා පළමුව සක්මන් භාවනාවෙන් පටන්ගෙන එය මම වම දකුණ ලෙස පමණක් පරිහරණය කළෙමි. ඉන් අනතුරුව 21 වන දින උදය මම ආනාපානසති භාවනාවට පෙර සමබරව හිඳගතිමි. අය සැහැල්ලු කර ගතිමි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කළෙමි. මුලින් මට එයට ශබ්ද බාධා ඇති කළා. නැවත නැවත ආනාපානසති සතියක් උස්ම ගැනීම ආශ්වාස ප්‍රාශ්වාස ලෙසත් මතක් කර ආරම්භ සම්බුමත් ඉන්පසු මගේ හුස්ම ගතිය ආශ්වාස ප්‍රාශ්වාස මට නොදැනී නොතේරී යන බව දැනිනි. එන මට හිස් අවකාශයක් පමණ පෙනුනි. එහි මා ටික වේලාවක් රැඳී සිටියෙමි. සුළු මොහොතින් එයට යටත් වී මම මම නොදැනුණු හුස්ම රැල්ලකට යොමු විය. ලියපෙක නමද කියවන්නේ? ලියපෙක නම් කැමති ඉදිරියපත් වෙන්න. කියවනවා නම් මට ෆ්ලෝ එක අහු වෙනවා නැත්නම් ගැඩි ගැඩි ගියොත් මට ඒක තේරෙන්නේ නැතු වෙනවා. දෙන්නම් මට දෙන්න. ඉඳගෙන කරන භාවනාවෙන් ඉඳලා පටන් ගන්නවා කියවන්නේ. සක්මණෙන් කියුවාට පස්සේ කෑල්ල. දෙගතිමි අය සැහැල්ලු කරගතිමි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කෙලෙමි. මුලින්ම මට එයට ශබ්ද බාධා ඇති කළා. තව මයික් එකට ලං කරන්න පොඩ්ඩක් මයික් එක ලං කරගන්න. නැවත නැවත ආනාපාන සතිය හුස්ම ගැනීම ආශ්වාසය ප්‍රාශ්වාසය ආශ්වාසය ප්‍රාශ්වාසය ලෙස මතක් කර අරමුණ එක්තෙන් කළෙමි. ඉන්පසු මගේ හුස්ම ගැනීම නම් ආශ්වාසය සහ ප්‍රශ්වාසය මට නොදැනීම කෙරින. යන බව දැනුනි. එවිට මට විස් අවකාශයක් පමණක් මා ටික වේලාවක් ඇඳී සිටියෙමි. මුළු මොහොතකින් ඒ යටවත් යටපත් වී මට නොදැනීම හුස්ම රැල්ලටම නැවත යොමු වුණා. එවිට නැවතත් මුල් අවස්ථාවම උදා වුණා. එවිට මම තවත් මයික් එකට මයික් එකට හොඳට ලං කරලා කතා කරන්න. එවිට මම තවත් කලියුද්දේ මට නොතේරි. අද දිනද ඒ සේම විය. එවිට පෙර දිනට වඩා වැඩි කාලයක් මම ඉහිරින් රැඳී සිටියෙමි. ලෙස දිගටම රැඳී සිටීම නින්දරදේ මම නොදැනෙමි. එය පහදා දුන මැනවි. පිසිදු වේ. අන්තිම වාක්‍ය තුන නැවත කියවන්න ඕන. අන්තිම වාක්‍ය තුන. එවිට පෙර දිනට වඩා වැඩි කාලයක් මම එහි රැඳී සිටියෙමි. එහි රැඳී සිටීම කියලා කියන අදහස් කරන්නේ මොකද්ද? මයික් එකට මයික් එකට කතා කරන්න ඕන. ඉස් අවකාශයක් දෙනුනේ ඒ ඒ තමයි මම රැඳී හිටියේ එතන තමයි. ඒකේ කොච්චර වෙලා වගේ හිටියා කියලා හිතන නැත්නම් හිටපු වෙලාව ගැන නිනව්වක් නැද්ද? නිනව්වක් නැහැ. වැඩිපුර හිටියා කියලා විතරයි දැනුනේ. ඔව් එතකොට මේ වැඩිපුර හිටපු වෙලාවේ ඒ ගතකපු වෙලාවයි ඊට පස්සේ ආපහු ආනපන්ට එනවනේ. මේ දෙකෙන් කොයි එකද තමයි වඩා විවේක වෙන්නේ කොයි එකද වඩා ආසාහණයෙන් අඩු ගතියක් තියෙන්නේ කොයි එකද වඩා තමන් හැප්පෙන්නේ තරම් දෙන්නේ නැතුව මේ අපි කියනවා හුදේකලා වෙන ගතිය විවේක වෙන ගතිය තියෙන්නේ අරමුණක් මොනවත් නැති වෙච්ච වෙලාවේද නැත්නම් ආනපානිය හෝ අරමුණක් තියෙන වෙලාවේද අවකාශයේ සිටින වෙලාව. ඒක නිසා අපි ලියලා තියෙන විදිහට මේකද හොඳ දේ කියලා අහපු එකට ඔව් කියන්න වෙනවා. ඕක තමයි හොඳ දේ. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහුවොත් එහෙම මේ භාවනා කරපු උපාසකම්මගේ මේක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා තමන්ට කල්පනා වෙන්නේ මොකක්ද? මේ හිස් අවකාශය තව වැඩි කරන්න මොනවා කරන්න ඕනේ කියලා. හිත නිස්කලංක කරගන්න ඕනේ. අරමුණ එක තැනකටම ගන්න ඕනේ හැම විටම. ඒ අරමුණ එක තැනකට ගත්තට පස්සේ මම ඉස්සර ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් අහන්නේ ඒ අරමුණේ ඉඳලා හිස් අවකාශයට යන ගමන ගොරෝසු ආනාපානිය පස්සේ සිවුම් වෙලා නොදෙනී යන වගේ ජවනිකා කීපයකින්ද වෙන්නේ නැත්නම් එකවර ඇදගෙන වැටෙන්න වගේද සිද්ධ වෙන්නේ කීපයකින් තමයි වෙන්නේ මට ඒක හොඳට බලාගෙන ඉන්න ඒක හැම වෙලාවෙම කාගෙත් එකයි ආනාපානිය හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් ගන්න සක්මන හෝ අරමුණක් ගත්තොත් ඒ අරමුණට හොඳට සාදර වුණොත් අරමුණ වෙනස් වෙන්න පටන් ගන්නවා වෙනස් වෙන එක අවුල් වෙන්නේ ඇඟිලි ගැහුවොත් තමයි. නැත්තම් ගොරෝසු දේ සියුම් වෙනවා, සියුම් දේ අතිසූක්ෂම වෙනවා. ඊට පස්සේ ඔය අපි සංඥා කරන්න බැරි, අඳුර ගන්න බැරි ශේෂ්ත්‍රයකට යනවා. ඉතින් මේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ කොච්චර වෙලා හිටියද මොකද්ද ඉරියව්ව මොකෙන්ද මෙතෙන්ට ආයේ මොකක්වත් දන්නේ නමුත් ඒකට බය නොවුනොත් ඒක තනි වුණා, පාළි වුණා, කොටු වුණා, සංකා දෝෂ නොවුනොත් ඒක ඇත්තටම මේ ජීවිතේදිම නිවන කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් වගේ එකක් තියෙනවා ඒක. නමුත් හැම කෙනාම බයයි. දැන් නොදන්න තැනකට යන්නේ, දන්න තැනකට නොදන්න තැනකට යන්නේ. කියන්න පුළුවන් තැනකට ඉඳලා කියන්න කියන්න බැරි තැනකට යන්නේ. කියලා වේලාව සහ කාලය දන්න තැනක ඉඳලා වේලාව සහ කාලය දන්නේ නැත් තැනකට යන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න කොච්චරක් සද්ධා ඕනද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතෙන්ට යන්න කොච්චරක් සීලය අවශ්‍යද කියලා. එතෙන්ට ගියාත් සතිය තියෙනවා. සතියෙන් උත්කෘෂ්ඨ ඵලයක් වශයෙන් තමයි එතෙන්ට යන්නේ කියලා. අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ ආත්ම ශක්තිය ජීවිතයට ආස කරන එක ළඟ නැහැ. කයට ආස කරන එක ළඟ නැහැ. එයාට හිතෙන්නේ කය නැති වුණා, ජීවිතේ නැති වුණා. ඒක නිසා මේක මහා ඇබැග්ගයක්. මේක රහින් කොන් වුණා, අසරණ වුණා, පාළු වුණා, තනි වුණයි කියලා කියනවා. නමුත් කවදා හෝ ජීවත් වෙනවා කියලා කියන්නේ පීරිගෑමක්, ජීවත් වෙනවා කියලා කියන්නේ වදයක්, ජීවත් වෙනවා කියලා කියන්නේ දුකක් දන්නවනම් මේ ජීවිතේදීම දුකක් නැත්තනක් తాවකාලිකව ස්පර්ශ කරන්න පුළුවන් භාවනා කරන කෙනාට. ඊට පස්සේ මේ දෙක දුන්නට පස්සේ අපි කොයි එකද වඩන්නේ? කොයි එකටද සාදර වෙන්නේ? කොයි එකටද අනුග්‍රහ කරන්නේ? කොයි එකටද සප්පාය කරනු සලසලා දෙන්නේ කියන්නේ සත්පුරුෂ සත්පුරුෂකම තමයි. ඒ තියේදී තායසරයක් මේ අරමුණු තියෙන පැත්තට අනුග්‍රහ කරනවා නම් ආවඩ ආයි බොන් කියනවා නම් උදව් කරනවා නම් ඉතින් අසත්පුරුෂ වෙනවා. මේ විවේක තැන දැක්කට පස්සේ විවේක තැනට අනුග්‍රහ කරනවා නම් විවේක වීම වැඩිකරන ශද්ධාව පිහිටවනවා නම් විවේක වැඩි කරන්න සප්පාය කරනු සලසලා දෙනවා නම් එයාට කියන්න පුළුවන් ඒක සංසාර බය දන්න කෙනෙක් කියලා. ඉතින් එතකොට මම අහන ප්‍රශ්නේ තමයි මේක වැඩි කරන්න මේ කියන විවේක තන හිස්තන වැඩි කරන්න මොකක්ද උඩ එකක් තමයි කියවිච් එක අරමුණට හිත ගියොත් නැත්නම් ඒ අරමුණට හිත ගිහිලා අරමුණේ පරිණාමය දැක්කොත් තමයි ඒක ඒක ඒකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් යන්න පුළුවන් වුණාට ඒක වැඩි කරනවා කියන එක විශ්වාස කරන්න බෑ. වැඩි කරන්න එක කාරණාවයි ලෝකේ තියෙන්නේ ඒ විවේක ස්ථානයේ තමයි නැත්නම් විවේක ස්ථානයට ලෑස්තිලා යන්න ඕනේ. ඒක බය වෙන්නේ නැතුව යන්න ඕනේ. ඒකට සැක කරන්නේ නැතුව යන්න ඕනේ. ඒක තමයි භාවනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් මේකේ භාවනා උසස් දියුණුවක් කියලා එකට සාදරලා යන්න යන්න වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. බය වුණොත් ඒක එනකොට හීන් දාඩි දාන්න ගත්තොත් ඉතින් එnde ende ende ende පිරිත් නූල් ගැට ගන්න වෙයි, සෙත් කවි කියන්න වෙයි, নানা ආකාර වැඩ ඒක ලොකු දෙයක්. නමුත් ඒ බය නොවුන පමණට මෙතන කෘත්‍ය සම්පාදනය වෙන්නේ අපි නැවතත් අර කරපු දාට මම ආදුනිකයෙක් මට ඉඳගත්තාම සද්ද එනවා මට ආනපානෙ එනවා කියලා පටන් ගන්නකොට පේන්න තියෙන්නේ ලොකු අවුලක ඉනවා වගේ. නමුත් අවසාන වෙනකොට පේනවා සුළු වේලාවකින් Tamanට අර විවේකයෙන් යන්න පුළුවන් තරම් භාවනාව කියන එක බොහොම මේ කල් නොයවා ප්‍රතිඵල දෙන එක. මොකද මේකට අනුග්‍රහ කරන්න දන්නවද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. අනුග්‍රහ කරන්න මේක තමයි භාවනා දියුණුව කියන්නේ. මේකට තමයි මම මේ මේ දන් පින් කරගෙන ලෑස්ති උනේ. ඒක ආවට පස්සේ පැනලා දුවන්න එපා. ඒකට සාදර වෙන්න වැඩි වේලාවක් ඉන්න බලන්න. ඉල්ලුපරමින්නම් වැඩි වෙලා ඉන්න හම්බ වෙන්නේ වැඩි වෙනකොට වැඩි උනට පේනවා. එතන ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ නාසයත් නැහැ ගඳත් නැහැ දිවත් නැහැ රසත් නැහැ කයත් නැහැ පහතත් නැහැ හිතත් නැහැ හිතවිලිත් නැහැ ඔන්න ඔතන විතරයි සැප කියන එක තියෙන්නේ මේ අපි ඇහෙන් බලබලා নানা ආකාර වර්ණ රූප සටහන් බලබලා ඉන්න එක සැපක් කියනවා නම් ඒක ඉතින් අපාදුකක් කියලා බුදුහාමුදුරෝ කියන්නේ කණෙන් කර්ණ රසායන සංගීත හමින් අරකට වැඩිය මේක හොඳයි කියලා සැප හොයනවා නම් ඉතින් පුදුරනාසේ සඳහන් කරනවා උදේට කතපාර 30යි දවල්ට කසපාර 30යි, හැන්දෑවට කසපාර 30යි දඬුවම් ලබන මේ වද වද වන්දනයකට අහුවෙච්ච කෙනෙක් වගේ කියලා. සැප තියෙන්නේ කනත් සද්දයක් නැති තැන. ඒකට කියනවා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිසුඛය කියලා. නම මේ පුත්තජනට ඒක සුඛයක් නැහැ. ඒකට ඊටොනේ කන පීරික ගයින්ද. උනාට සද්දයක් ඇහෙනකොට පාළුයි. බයයි. සංකා වෙනවා. නාසයයි ගඳයි, දිවයි රසයි, කනයි කයයි පහසයි. මෙන්න මේ නැති තැනට ගියාට පස්සේ ඒක ආධ්‍යාත්මික සුඛයක්, නිර්ාමිෂ සුඛයක්, ආගමික සුඛයක් කියලා තේරුම් කරලා දෙන්න අද පන්සල ඉඩ තියන්නේ අපට. අද බුද්ධ ධර්ම ඉඩ තියලා නැහැ. බුද්ධ ධර්ම තමයි වැඩිම වර්ණ පෙන්වන්නේ අද. වැඩිම සද්දාස්සන්නේ. වැඩිම ගඳ සුවඳ. වැඩිම රස පහස. වැඩිම ಜಾති දේවල් දෙන්න හදන හැම ආගමික කිරියෝක තමයි. මමත් බුද්ධ ආගමේ තමයි හැබැයි. මමත් ආමතුරු කෙරෙක්. ඉතින් කොහොමද අපි මේ තියෙන පරිසරයක ඉඳලා කෙනෙකුට කියන්නේ මේ විවේක තන තමයි සැපේ කියලා. ඒක පිළිගත්තේ හින්දා හොඳයි. පිළිගත්තේ නැත්නම් මම අසරණයි අනාතයි. එහෙනම් ඉතින් හීන් හීන් තාඩි දාන්න ගන්නවා. බය වෙනවා. මේ මොනවාක්වත් දන්නේ නැති නිකන් පාළු තැනකට ගියයි කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ ඒක ගන්න එකත් අමාරුයි. ගියාට පස්සේ මේ දීපු තෑග්ග බාර ගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ බාර ගන්න එක තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ වෙනකොට සාකච්ඡා කරලා හොඳයි. ඔය පරණ පිනකට අපි මෙතෙන්ද ගියා. ඒ වෙලාවේ බය වුණෙත් නැහැ. බය නැති බව දැන් ප්‍රකාශත් කරනවා අනිත් දශමික වැඩි කර ගැනීම සඳහා යම්. හැබැයි මම ඉවර වෙන්න ඉස්සලා කියන ඕක නෙවෙයි නිවන කියන්නේ. ඔක නෙවෙයි නිවන කියන්නේ. හැබැයි නිවනට යන්න ඉස්සලා අනිවාර්යෙන් පහු කළ යුතු වැදගත් සම්දිස්ථානයක් ඕක. උංගාවක් දිනු කරගත්තට පස්සේ අපිට හම්බෙනවා ලෝකෙ දිහා බලන්න අපි එදිනදා ජීවිතේ ගත කරන මේ වදකයක් එයින් මේ ජීවිතේ මින්දද්දී අමුදරුවන් රකිද්දී ගිහිවෙක ඉඳද්දී අපිට මේකට යන්න පුළුවන්කමක් තියාගෙන ශාසනයක් වැඩ කරන ගමන් බුදුහාමුදුරන්ට අහුම්කම් දෙන ගමන් බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දූෂිතකාවක් වෙන ගමන් කොහොමද මේක මේ පෘථග්ජන ලෝකෙට පාවිච්චි කරන්න කියලා මෙතන ඉඳගෙන අපි ඔය කියන විවේකතන ඉඳගෙන එදිනදා ජීවිතේ අපි මොකද්ද කරන්න කියලා බලන්න. පුළුවන් තරම් ඇහැට රූප පෙනෙන එක. ශබ්ද ගන්ධ. ඒ විතරක් නෙමෙයි දරුවන්ලන්ටත් ඒක දෙනවනේ. ප්‍රියමනාපයටත් දෙනවනේ. සැප සම්පත් කියලා ඕකනේ දෙන්නේ අපි. ඕකෙපුත් නරක ප්‍රතිඵල තියෙනවනේ. මිනිසෙකුට වැරදි දෙයක් දුන්නොත් හොඳ දෙයක් කියලා. තමනුත් බෑ හොඳයි කියලා හිතන කාලා තමයි දෙන්නේ. නමුත් එතකොට තේරෙනවා අපි මිනිසෙකුට දිය යුත්තේ මොකද්ද කියලා. Taman ඊටාම ප්‍රිය කරන කෙනාට අනිතික ඕක දෙන්න හිතන්නකෝ. දුන්නාට පස්සේ කොච්චර අමාරුද කියලා හේතු ගන්නන්නේ. මෙලෝ සම්මතය පිළිගන්නේ. මෙලෝ සම්මතය පිළිගන්නේ ඒ නිසා ඉස්සෙල්ලා බුද්ධ ඥානට කියන තමන් ගොඩ ඇවිල්ලා බුදුවටම සාතික කරගන්න කියන මේ පිටිස නිසා තබා ගෞරවය නිසා මේකට බය නැහැ කිව්වද ඇත්තටම බය නැද්ද කියලා. ඇත්තටම බය නැති වෙන්න අපි කරන්න තියෙන ඕක වැඩි කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න. ඒක අපි වැඩි කරන්න කටයුතු කරනකොට ආයත් ආනාපානේ හෝ සද්ද හෝ වේදනාවට ඒකට වෛර කරන්නත් ඒවා. එතකොට ඒකෙන් අමතර මේක නැතිවීමේ දුක ඇති වෙනවා නේ. මේක එනකොට එයි යනකොට යයි මේ සද්දන වේදනා හිතවිලි සහිත පීරි ගන්න ලෝකෙත් මේ බාධාවක් නැති ලෝකෙත් දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රති වේලා තියෙන්නේ. සද්ද වේදනා ඇහුනොත් තමයි මේකේ විවිකේ දැනෙන්නේ. විවිකේ දැනුනොත් තමයි මේ සද්ද වේදනා කරදරයක් බව තේරෙන්නේ. ඒ නිසා මේ දෙකටම නිසිනින්ද එන්න අරින්න හැබැයි අපි දැනට අපිට අවබෝධයට අඩු වෙලා තියෙන විවේක බුද්ධිය. අන්නේ විවේක බුද්ධියට ටිකක් මට්ටමකට එනකන් අනුග්‍රහ කරන්න. වැවෙන්න අරින්න. වැවුනට පස්සේ අපි මේ දෙක අතර සැප දුක අතර නොසැලෙන ගතිය වගේ ජය පරාජයනේ අනු අතර නොද නොසැලෙන ගතිය වගේ නින්ද ප්‍රශංසා අතර නොසැලෙන ගතිය වගේ ওই දෙකට අපි නොසැලෙන ගතිය දිනු කරයි ඉසලා ওই දෙක පුරුදු කරගන්නවා. ආ තේරුණා කියලා හිතනවා. කියමු බලන්න තේරුම් ගත්ත එක. මයික් එකට කතා කරන්න ඕන. මට දැනෙන දැනුණනේ මේ 35 ගතියක් වගේ මනසට ඒක වැඩිපුර පවත්වා ගැනීම තමයි හාමුදුරුවෝ මට දැන් දේශනා කරන්න වැඩිපුර පවත්වාගෙන ඉන්න කියන්නේ. ওই වචනේ අයින් කරන්න ඕන පාළු ගතිය කියන එක. ඒකට දාන්න ඕන හුදේකලාව කියන වචනේ. ඒකට දාන්න ඕන විවේකී කියන වචනේ. අපේ ලොකු සංසය හොලදම වචනක් විස්රාමයේ කියලා. 55 යන විස්රාමයේ නෙවෙයි. ඇත්තට මිනිස්සු වැඩ පටන් ගන්නේ 55න් පස්සේනේ කොච්චර කෙරුවක්වත් රසාව ගන්නකම් අයිස් කියලා කියලා ඉඳලා 55න් පස්සේ වැඩ ගන්න නිසා ඒ විශ්‍රාම කියන තේ නාස්තිකලා තියෙන ලෝකේ මේක තමයි විශ්‍රාම කියන්නේ මේක විතරමයි ජීවත් වෙනවා කියන්නේ අපි හැම වෙලාවෙම අනික් වෙලාට ගන්න කඹුරණ එක විතරයි එක්ක ඇහැ විතරයි එක්ක කන විතරයි එක්ක නාසය දැන් මේ එකක්වත් නැහැ හැබැයි සමස්තේ ජීවත් වෙනවා ඒක නිසා අපි මේකට කියනවා පාළුවක් වගේ කියලා තමයි ලෝකයා මේකට හඳුන්වලා දීලා තියෙන්නේ නමුත් මේකට අපි හුදේකලාව කියලා ලස්සන වචනයක් බුදුහාමුදුරු දීලා තිනවා. මට බොහොම සැහැල්ලුවක් දැනුණා හාමුදුරනේ. ඕක දැන ඕකට ලෑස්තිලා ගියොත් ඒ ඒ දැනෙන දේ 100%ටම යනවා. ජීවිතේ තියෙන සියලු අතහන නැති කාටවත් එතෙන්දලා කරදර කරන්න බැරි කාටවත් හොරකම් කරන්න බැරි කවුරු හරි යන්න ඕන නම් වළක්වන්න බැරි පුදුමාකාර මනුස්සකමක් ඔතන තියෙනවා. හැබැයි ඉතින් ඒක දන්නේ නැත්නම් ගියාට බය වුණොත් ඉතින් ඊට පස්සේ මනුස්සකම තිබුණාට අපි බුද්ධි විඳලා නැහැ. අවුරුදු 120 ජීවත් වෙලා තිනවා කවදාකවත් මනුස්සකම බුද්ධි විඳලා නැහැ. එහෙම මැරෙන ගාන තමයි වැඩි. මේකට කියනවා ඉන්ට්‍රොසෙප්ෂන් කියලා. ඉන්ට්‍රොසෙප්ෂන් කියලා කියන්නේ මගේ හිත gedera ගිය වෙලාව. කවදාකවත් අපේ හිත gedera යන්නේ නැහැ. නන්නත්තරෙමයි. රූපෙන් සද්දෙන් ගන්ධයෙන් රසයෙන් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් පැන පැන යන පිස්සු වෙච්ච රිලෙවෙක් වගේ. ගෙදරට බයයි. තමන්ගේ ප්‍රകൃතියට බය තරම් අපිට ජීවිතේ දැන් අපි වල්මත් කරලා තියෙන්නේ. මේක ගෙදෙට්ට එන්න දුන්නොත් මේ සියලු සැප තියෙනවා. ඒක නිසා අපි අරව අතරින් පතරින් ගෙදර පෙන්නනවා. ඒ මේ නියුරෝ සයන්ටිස්ට්ලා හොයලා තියෙන්නේ අපිට ඒ ගෙදරට ආපු වෙලාවක තමයි මට බඩගිනි කියලා වැටහෙන්නේ. ගෙදරට ආපු වෙලාව තමයි මට නිදිමතයි කියලා වැටහෙන්නේ. ගෙදරට ආපු වෙලාවක තමයි මට පිපාසයක් තියෙනවා කියලා වැටහෙන්නේ. නැත්නම් අපි චාරිත්‍රයට කරනවා. මම විඳලා නෙවෙයි. මෙව්වගේ තියෙනවා පැවැත්මක්. එතකොට මම නිටතරම gederම ඉන්නේ. හදිසියකට රූපයක් බලලා ආවට gederින් දැන් එහෙම නෙවෙයි. දැන් රූප බල බල ඉන්නේ හදිසියකටවත් gedera යන්නේ නැහැ. gedera ගිය ගමන් බය වෙනවා. එනිසා නිල්ලම් භාවනා මධ්‍යස්ථාන ගොඩක් දුරට මේ වගේ මෙතන ඉන්නවද දන්නේ නැහැ නිල්ලම් ගිය කට්ටිය. නෑ. ඒකේ මේ බොහොම සරල භාවනා ශාලාවක් තියෙනවා. ඇතුළේ තන දොරේ ගහලා තියෙනවා. උඹ කවදා හරි උඹේ ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගන්නයි කියලා භූතයෙක් දැක්කයි කියලා. ඒකට විතර බය නැහැ අපි කාටවත්. අපේ ප්‍රകൃතියට ඒකයි අපි මේ බාහිර විකෘති වෙලා ජීවත් වෙන නිසා කලාතුරකින් එන මේ ප්‍රകൃතියට එන්න දෙන්න ඉසල දීලි වෙලා අපි මේ දෙන්න මේ එලහරකයි මීහරකයි බැඳගත්තා වගේ හාන්න දාලා හාන්න ඕනේ ටිකක් අර. එතකොට හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේකෙන් වැඩ ගන්න කියලා. ඒ නිසා ආධුනිකයි කියන්න බෑ. ඒ දක්ෂකම් ටික සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මට ලේසි කියන දේ කියන්න මොකද්ද කියන්න තියෙන්නේ? ওই කියන විවේක ස්ථානේ වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න අන්තිමට මම පිළිගත්තත් නැතත් ඔය සක්මනේදිත් එන්න ගන්න. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන ආධුනිකයෙක් වෙමි. ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානය යොමු කිරීමේදී ආශ්වාසය නාසය තුලට සුලං රැල්ලක්සේ ඇතුල් වේ. එය නැවත නැවතී විට නැවත් වන විට නැවත සුල නැවත පිටවන විට නැවත සුලං රැල්ලක්සේ පිටවේ. ආශ්වාසය ඉතිවීමත් ප්‍රාශ්වාසය දීර්ඝමත් වීමත් දැනිනි. මෙසේ වාර 10ක් පමණ ඒකාග්‍රව මෙනෙහි කරන විට එක්වර රතු පැහැය පෙනෙන්නට විය. ඉන්පසු විවිධ හැඩතල මැවිනි. එය අපහැදිලිය. හැඩතලය යලි මූලික අරමුණ අරමුණට හිත ගැනීමට හැකි විය. ටික වේලාවකට පසු එය ගැන තිබූ දැනීම නොදැනී ගියේය. ඒ සමගම අතේ වේදනාවක් දැනිනි. ඉන්පසු ආනාපාන සතිය වඩන විට මෙම රතු පැහැය නැවත මතුවිය. රූපද මතුවිය. එයට අවධානය යොමු වීමෙහිදී තද හිස්සේ රදයක් ඇතිවියෙන්. මෙහිදී මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පැහැදිලි කරනමින් ඉල්ලා සිටිමි. මේකෙදි භාවනා කරන යනකොට අපි අර උදාසීනේ කාර්මුණකට හිත නැවතනයි යෙදීමනේ මෙතනින් අපි බලාපොරොත්තු වෙන ඉතින් හැම බාහිර හැම අරමුණක්ම අපිට බාධකයක් වෙනවා. ඉතින් අපි මෙච්චර කල් තන්නේ කරම නන්නත් අර වෙච්ච හිතක් එක දිගට අරමුණක තියාගෙන ඉන්න පුළුවන් කියන එක කඹය විදිනා වගේ වැඩක්. ඒක නිකන් දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක්. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ එක හුස්මක් හරි දෙකක් හරි ඒක දිගේ පවත්වන්න පුළුවන් නේද? මොකද හුස්ම කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ගෙනත් දෙන එකක් නෙවෙයි. ආධ්‍යාත්මික දෙයක්. ඉතින් එහෙම කරකට ඉන්නකොට හිත පිට යනවා විවිධ හැඩතල වලට වර්ණ වලට. එතකොට මේක එක තැනක සඳහන් කරලා තියෙනවා. එහෙම විවිධ හැඩතල ඉඳලා නැවත ආනාපානටත් එන වෙලාවල් තියෙනවා. එන වෙලාවල් දැකලා තියෙනවා. ආනාපානේ ඉඳලා විවිධ දේවල් වලට යන වෙලාවක් තියෙනවා. ඒක පශ්චාත්තාපය. විවිධ හැඩතල ඉඳලා ආනාපානට එන එක ඒක හොඳක්ද නරකක්ද කියන එක මම අහන්න කැමති මේ ලියපෙකනයි. කැමතිද නැහැ මේ ලියපෙකන සභාවට ඉදිරිපත් වෙන්න. ප්‍රශ්නේ පැහැදිලිද මම අහන ප්‍රශ්නේ. ඔකේ එක වාක්‍යයක් තියෙනවා. ඒ විවිධ ඇඩතල ඉඳලා මගේ හිත නැවත ආනපනට ආවයි කියලා. මේ ආනපනලා විවිධ ඇඩතලට අනේක හොඳ නැහැ කියලා අපි සභාවම පිළිගන්නවානේ. මේ වගේ නන්නත්තර වෙච්ච හිතක් නැවත ආනාපානට එන එක සතුටට කාරණාවක්ද ජයග්‍රහණයක්ද මොකක් වගේද පේන්නේ? කාරණාව. කොහොමද දන්නේ විවිධ හැඩතල ඉඳලා ආනාපානට ආවයි කියලා? මොකෙන්ද ඔප්පු කරලා පෙන්නන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මට ආයි කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් වුණා ආශ්වාස ප්‍රාශ්වාස. ඒක හිතවිල්ලක්ද නැද්ද කියලා දන්නේ කොහොමද? මට ෆීල් වෙන හුස්ම ගන්න පිට වෙන දැනුණා සවනස්. ඒ දැනෙන එක අනිවාර්යයෙන්ම වාතාවරණයට දාන්න ඕන. මම නැවත ආනපනට ආවයි කියන එක හීනෙන් වෙච්ච දෙයක්ද මතයක්ද කියලා දන්නේ නැහෙනි. ඒ නිසා අපි මේක හොඳම පැහැදිලි අවස්ථාවක්. නන්නත්තර වෙච්ච හිත නන්නත්තර වෙච්ච බව දන්න එක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒක තේරෙනවද? එච්චරයි ලෝකෙ දෙන දක්ෂම දේ නන්නත්තර වෙලා ඉන්න නන්නත්තර වෙලා දන්නවනේ විතර ඌට ආයෙ ගෙදෙට්ට එන්නවත් පුළුවන්. නන්නත්තර වෙලා නන්නත්තර දන්නේ නැති ලෝකෙට තමයි පුතත් ජන ලෝකය කියන්නේ. උන්දලට අය කියලා දෙන්න බෑ ඉන පාරක් ගන්න මොකද දන්නේ නැහැ නිසා එතෙන්දි දැනගත්තට පස්සේ ඒ ඥාණයේ තියෙන කෙනාට විතරයි නැවත මට gedare එන්න ඕනේ gedare එනවා ඒකයි කල යුත්තේ කියලා දැනෙන එක තමයි අපි සදාචාරය කියන්නේ බයලජ්ජාව කියන්නේ මං ඉන්නේ ගෝචරජ්‍යත්ව භූමියේ නෙවෙයි තාත්තගේ ඉඩමේ නෙවෙයි වෙන තැනක මං ඉන්නේ අනතුරු තැනක දැන් මගේ ගෝචරජ්‍යත්ව භූමියට යන්න ඕනේ නැත්නම් අප්පගේ බූදලට එන්න ඕනේ බුදුරජාණන් සඳහන් කර දෙන මේක ගෝචරේ අපේ තාත්තගේ gedara එතෙන් ආවයි කියලා දැනගන්න එක ප්‍රත්‍යක්ෂණය කරන එක දැන් ඔය කියන එක තමයි උත්තරේ. හැබැයි මම අහනකම් ඉන්නේ නැතුව කියන්න පුළුවන් වුණොත් නිවන් දැක්කා වගේ. මම ගෙදර ආවා ගෙදර ආවා දන්නේ මොකද්ද මට නාසිකාග්‍රේ එක්ක සීතලක් උණුසුමක් දැනුණා එහෙම නැත්නම් දිග කෙටි බව දැනන මොනව හරි Taman නැවත නිවස කරා ආපසු පැමිණි බවට දැක්කට කිව්වට උසාවිය පිළිගන්න ඒකට අද්දුරු සාක්ෂිය දෙන්න ඕන ඊට පස්සේ ඇහුවොත් එහෙම විවිධ හැඩතලවල ඉඳලා මම නැවත ආනපානට යන්න ඕන කියන දැනීම සතියෙන් වෙච්ච එකක්ද අසතියෙන් වෙච්ච එකක්ද? සතියෙන් වෙච්ච එකක්. ඉතින් හොඳයි නේ එහෙමනම් පිටට අනේක හිත. වර්ණ රූප පැහැදිලි නෑ හැබැයි පේන. මට තේරුණා මේක මෙඩිටේට් කරනව නෙමෙයි මේක දෙයක් දර්ශනයක් බලනවා. එතන මම ඇඉන්නවද? මට තේරෙනවා. ඒක නැත්තම් වෙච්ච දෙයක්ද ඒක? මට තේරුණා සයනස කවදාකවත් මම යන්නේ නැහැ. මම කවදාකවත් නැහැ. ඌ කැමති ඌ පිටරණත්තර වෙන්නම තමයි. මෙතන මේ මම කකුල් දෙක අතර ඉංගලා එන ගමනක් තියෙනවා. අපිට තේරෙනවා විනුහුරු තැනක ඉන්නේ කියලා. අපිට තේරෙනවා අපි අපිට අදාළ තැනක ඉන්නේ කියලා. අන්නේ දැනීමට නෙවෙයිනේ අපි සතිය ගැන අපි සතිය කැඩලානේ කියලා කියන්නේ ඕකට දැන්. නේ? අපි කියන්නේ අරමුණේ ඉනකොට නන විවිධ හැඩතල වලට ගියා කියන්නේ සතිය කැඩලයි කියලානේ. නමුත් බලනකොට සතිය කැඩලා ඉන වෙලාවෙත් මම දන්නවා කළ යුත්ත නොකළ යුත්ත හරිද වැරදිද. එතකොට ඒ හරිද වැරදිද දැනීම මං ඉන්නේ නూరు නුපුරු තැන කියලා දැන ගැනීම මම කරන දෙයක්ද නැත්නම් මට සිද්ධ වෙච්ච දෙයක්ද? මේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න කියන්නේ මට පේන රතු පාට වුණා ඊට පස්සේ හැඩල තල කළු පාටයි මම වෙනවා යනවා එනවා ඉතින් මට තේරුණා මේක මම කන්සන්ට්‍රේට් කරන්නේ නැහැ බ්‍රීතිං වලට මම ආයි හිතුවා මම ආයි හුස්ම ගන්න එක ගැන හිත යොමු කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් ගිය ආත්ම නිවන් දකපු කෙනෙක් නේ. ෂුවර් ඒ වගේ නන්නත්තර වෙච්ච වෙලාවක දන්නවනම් මෙන්න මෙතන මම නන්නත්තර මෙතන උත්තරේ කියලා ඔක තමයි එක්ස්පර්ටිසි කියලා කියන්නේ. තමයි එක්ස්පර්ට්. මේක බුදුදහම කියන භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි මනුස්සකමේ තියෙන එකක්. මේක නැගිට්ටුන එක තමයි මේ භාවනාවෙන් කරන්නේ. ඒකට හිත පිට යන්න ඕනේ. ගියාට පස්සේ කාලා කාලා කාලා දවසක දැනගන්න ඕනේ හිත පිට ගියාට සතිය නැති වෙලා නැහැ. එතන සතිය තියෙනවා. හැබැයි අරමුණේ නෙවෙයි. ගෝචර අජත්ත භූමියේ නෙවෙයි, ക്ഷേම භූමියේ නෙවෙයි. පිට තැනක ඉන්නේ මෙතන නూరుණු පුරුදු. මේක මම කවදා හරි මම අනතුරටපත් වෙනවා. කියලා අන්න එතන තියෙන එකට සතිය කියලා කියන්න පටන් අරගත්තා නම් ඒකට කියනවා සති බලය කියලා. සතිය හොඳටම බලවත් වෙන්න ඕනේ. නන්නත්තර වුණාට සතිය කැඩලා නැහැ. ඒ සතියට පුළුවන් තීන්දුව ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙතන ඉන්නේ නුහුරුණු පුරුත් තැනක, නොගැලපෙන තැනක. මෙන්න මගේ ക്ഷേම භූමිය, මෙන්න මගේ ගෝචර භූමිය, මේක මගේ නිර්මල තැන, මේක මගේ නික්ලිෂ් තැන කියලා ඒ දැනගත්තා නම් ඩක්කල මේක මෙතෙන්නේ. ඒක නිසා බුදුරජාණන් කියනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි කියලා. නරක හොඳ දෙක පෙන්නපු ගමන් මනුෂ්‍ය නරක තැන අතහැරලා හොඳ තැනට එන එක උගන්වලා ගත ගන්න. මෙන්න මේ දෙක වෙන් කළ දකින්න හම්බ වෙන්නේ නැහැ පෘථජන ජීවිතේ. භාවනා කරලා නැහැ. ඉතින් ඒ නිසා අහුවෙච්ච රැල්ල දිගව ගහගෙන යනවා. මරණ මොහොතේත් ඕක තමයි වෙන්නේ. මරණ මොන හරි බඩ කඩතුවක් පේනවා. එක්ක ඒකට පතරහ වෙනවා, එක්කට ආත වෙනවා. ඒ අනුව තීන්දුව වෙනවා. තමයි දන්නේ මට ගෝචර අච්චත්ත භූමියක් තියෙනවා, වඩලඳ කරපණක් තියෙනවා, වඩලඳ සතියක් තියෙනවා, වඩලඳ අප්‍රමාදයක් තියෙනවනේ. යාට පේන්න පුළුවන් මේ ගුණහරප. මට තියෙනවා මගේ බූදලේ, මගේ ගෝචර අච්චත්ත භූමිය, මගේ අරමුණ, මගේ සතිය, මගේ අප්‍රමාදය කියලා. ඒක බුදුරජාණන්සේ අපිට සාතිකයක් දෙනවා වඩන ලද සතිය ඇති කෙනාට මරණ මොහොතේදී සතිය කවදාවත් පාවා දෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් දැනගන්න සතිය වඩලා තියෙන්න ඕනේ ඉදින්දා ජීවිතේ. සතිය විශ්වාස කෙරුවොත් සතිය අපි මෙහෙම කියන්නේ පුරුම බුරුම ස්වාමීන් වහන්සේ. ඔබ සතිය ආරක්ෂා කරුවොත් සති විසින් ඔබ ආරක්ෂා කරනවා. ධම්මෝ ආවේ රක්කති ධම්මචාරි. ඔබ සති ධර්මය ආරක්ෂා කරුවොත් මරණ මොහොතේදී බුදුරජාණන්සේ රාමුංජි රාහුල හාමුදුරන් කියනවා චරිමක පස්සාතපි රාහුල ඥානතෝ නිරුජ්ජಂತಿ අන්තිම ප්‍රසවාසයත් රාහුල උඹට දැන දැන නිකුත් වෙන්නේ ඒකට කලකොලයක් නැහැ ඒක දන්න මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය කියලා එන එක නියුරෝ සයන්ටිස්ට්ලා හොයනවා දැන් මේක කොහොමද නියුරෝන්ස් වලින් සිද්ධ වෙන්නේ කියලා රිසර්ච් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් කියලා රිචඩ් ඩේවිඩ්සන් කියලා තියෙනවා මේ මේ අරමුණ හිටපන් කියලා භාවනා කරපු කෙනෙකුයි නැති කෙනෙකුයි දානවා. තෙරපි එක්කනට ඉන්න පුළුවන් ටික වෙලාවක්. නැති එක්කනට නෑනේ. එමේ ඉන්නකොට කඩන්න වෙන අරමුණක් දානවා. දැම්මට පස්සේ මෙයා බාහිර ආපු කැඩිච්ච අරමුණට ගිහිල්ලා කොච්චර ඉක්මනට නැවත තමන්ගේ අරමුණට එනවද කියන එක භාවනා නොකරපු එකනත් එක්ක ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ බලන්න පුළුවන්. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා. අමලියක් කරදරයක් වෙච්චා නැවත තමන් ඉන්න තැනට එන්න පුළුවන් හැකියාව. තමන්ගේ ආරක්ෂක භූමියට එන්න පුළුවන් හැකියාව පුත්තජනට ඇත්තෙම නැහැ. එයා කලබලයක් වෙච්ච ගමන් නන්නත්තර වෙලා දුවනවා. කිසිසේත්ම සති ආරසාවක් නැහැ. ඉතින් මොනව හරි කරනවා. දෙයන්නාංශය දාහන කරන අල්ලා ස්වාමි දරුවනේ ඉතින් තයි ටිපිසෝ භගවරන් සම්මා සම්බුද්ධෝ කියන මිසක්ක බඩලනද සතියක් නැහැ. බුදුජානසික පියවර හතරකින් විස්තර කරනවා. පිට නూరుණු පුරුත්තනකට ගිහිල්ලා එතෙන් ලාපව එන ගමන මේ නියුරෝ සයන්ටිස්ට්ලා දැන් මේ අවුරුදු ගාණක් මැෂින් ඩෙවලොප් කරලා තමයි පියවර දෙකකින් විස්තර කරන්න බෝ අමාරුයි. මුද්‍රයන්ස පියවර හතරකින් විස්තර කරනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති. ඒකේ අවසාන පියවර මුද්‍රයන්සේ දකින්න. මේක වෙච්ච බව කාටට කියන්න බැරි නම් යාට ඒකේ ආනිසංස නැහැ කියන. Tamanට වෙච්ච සංගතිය තව කාටට පැහැදිලිව කියන්න බැරි නම් ඒක නිකන් ගෝලියෙක් දැකපු හීනයක් වෙනවා. කියපු ගමන් පේනවා මේක තමයි මනුස්ස මනසේ තියෙන දක්ෂම තැන වැරදුනාට පස්සේ නැවත ඉන්න තැනට එන්න පුළුවන්. ආපු හැටි කියන්න පුළුවන්. ආමග මං හිටියේ රතු පාට පසුබිමක කළු පාට හැඩතල දකිමින්. මට එතකොට විවරණේ වෙලා පෙනුණා මේක නෙවෙයි මගේ ගෙදර කියලා. මේක නෙවෙයි මගේ තැන කියලා. ඊටසේ උත්හානි කරෝති ඒකේ ඒක හයිලයිට් වුණා ඒක තමයි ආයේ මට මගේ තැනට යන්න පුළුවන්. මේ වැරදි තැන ඉඳලා Tamange hari ക്ഷേම භූමියට එන්න මොනම බාධාවක් කවදාකවත් ලෝකේ නැහැ. දැන් නැතිකම විතරයි තියෙන්නේ. ඕන කෙනෙකුට තියෙන අනතුරුදායක තැන ඉඳලා මේ ආරක්ෂක තැන නිතර තියෙන එකනේ. මෙතෙන් එන්න බාධාවන්නේ. අන්න ඒක හයිලයිට් වෙච්ච ගමන් ඒක කටට කියන්න හිතෙනවා මරණ චිත්තක්ෂණේ ජීවත්. සතිය තමන් අමතක කරන්නේ නැහැ කියලා. ඒ හෙලිකොප්ටරයක් කඩාගෙන වැටලා ඒකෙදී තී නැති වෙලා මේ බෝඩු කට්ට කුඩු වෙච්ච පයිලට් කෙනෙක් කදාත් භාවනා කළා නැහැ. ඒ තාත්තා පැවිදිලා භාවනා කරනවා. උන්ට ඇවිල්ලා කියනවා මේ වෙලාවේදී වෙච්ච වෙන දේවල් ඔලුව කට කොඩු වෙලා ලේ ඇතුලට ගලනවලු. ඒ පහක් ගියාලු යුද බිමේ ඉඳලා ස්පිතාලට ගේන්න මුළු පද්ධතියම මම දන්නවා. නිකන් ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා වගේ කියලා වැඩක් නැහැ ස්වාමීන් මේ අපි මේ ඉන්න පිස්සු ලෝකයේත් එක්ක බලනකොට වෙනම ලෝකයක් තියෙනවා ඒකෙදී. ඔක්කොට මේක වෙන්නේ නැහැ. සමන් 140 කට විතර වගේ ඉළු වෙන්නේ. හැබැයි භාවනා කරපු අයට ඒක නිකන් වශී කරගන්න පුළුවන් මොනිටර් කරන්න පුළුවන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ටිකක් දුරට ඒ කන්ට්‍රෝල් කිරීමේ යතුරු තියෙන්නේ පිට ගිය හිත නැවත තමන්ගේ gedara බලා ආපහු වෙන ගමන විස්තර කරන්න පුළුවන් මිනිස්සයා ආයෙ මනසට කියලා දෙන්න දෙයක් නැහැ ඒකට ඇප්‍රීෂিয়েට් කරන එක විතරයි තියෙන්නේ ඒකේ වටිනාකම ඒකට භාවනාදී කරදරයක් කියලා නැහැ මොකද කරදරයක් වෙන්න මේ පරිශන කරන්නේ අරමුණේ ඉන්නකොට පරිශන කරන්න බෑනේ අරමුණ කරදර කරන අරමුණ එන්නේ කියලාත් නෙවෙයිනේ. අපිට කලින් පාඩම් පදිල හැති කරගෙන ඉමුනිටි එකක් වැක්සින් එකක් අරගෙන යන්නත් බෑ. අන්න එතනදී ටක් ගාලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව. ඒක මනුස්සයාට උප්පත්තිය හම්බෙච්ච එකක්. අපි ඒක දරුවන්ට පුරුදු කරන්නේ. කිසිම විශ්වවිද්‍යාලයක ඕක උගන්වන්න මම අහලා නැහැ. මම ගොඩක් විශ්වවිද්‍යාල දාන්නවා. කෙරෙන්නේ නැහැ. කෙරෙන්න පුළුවන් නම් පිට නොයන්න ක්‍රම හොයලා දෙයි. ඒක ස්වභාවයෙන් පිට යනවා ගියාට පස්සේ තමන්ගේ නිවස වලාපව වෙන ගමන ඒක නිසා ඉස්සරහට යනකොට ලෑස්තිලා යන්න අපි කොච්චර අරමුණක හිටියත් පිට යනවා ඒක මට නේ බුදුහාමරණටත් වෙනවා රහතන් වහන්සේටත් වෙනවා උන්වහන්සේලා කලබල වෙන්නේ අත් දෙක පපුවේ ගහ ගන්න යන්නේ ආ මෙතන ඉන්නේ මෙතෙන්ට යන්න පුළුවන් මෙතන මෙතෙන් බාධාවක් නැහැ නේ කවදාවත් බාධාවක් නැහැ අපව ගෙනල්ලා කියනවා ලෝකයට නන්නත්තර වුණත් මට හොඳටම විශ්වාසයි වඩන ලද සතිය අසරණ අවස්ථාවදීවත් ඔපිය පාවා දෙන්නේ. ඒ ඔය සතිය බලමහිමේ කියන පොතේ ඥානපෝනික සාංශ කියනවා අනිකුත් සියලු চৈতසික ශ්‍රද්ධාව අපිව පාවා දෙනවා. වීර්ය අපිව පාවා දෙනවා. ඔය සමාධිය කැඩෙනවා. ප්‍රඥා මේක විතරක්. සතිය විතරක්. කවදාකවත් වඩන ලද කෙනාව මරණ මොහොතේවත් පාවා දෙන්නේ. හැබැයි ඒක යෝගාවචරය වඩන ලද කෙනා ඒක විශ්වාසයෙන් යන්න ඕනේ. ඔය මොනව නැතුණත් මගේ බෙල්ල කඩලා ගියා සතිය නැති වෙන්නේ. සතිය නැවත මං ඉන්න තැන දෙනවා. ඒක එක සැරයක් දැකලා බෑ. ලක්ෂ වාරයක් දකින්න ඉස්සර මේවට අපි කියන්නේ කරදර අමලික හිත පිට යෑම කියලා දැන් නැහැ. දැන් බලනවා මේ සතිය තමන් ඉන්න තැන ගෙනත් දීමේ හැකියාව නැවත නැවත උරගා බැලීමක් කියලා තමයි තේරෙන්න පටන් ගන්නේ. ඒක නිසා හැඩතල වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන් කොතෙන්ද ගියත්. ඊළ කොතනකාරී තැනකදී තමයි පෙන්නලා දෙනවා පහුවෙලා හෝ ඒතෙන් තමයි අප්‍රමාද වෙන්නේ. යෝගාවචරයට පමානෝවි ටක් ගාලා අල්ලලා දෙනවා. භාවනා කරලා පුරුදු නැති කරන දැනෙන හුඟාවක් වෙලා යනවා. එතකොට සාරිපුත්‍ර සාන්ති කරන එකයි බාධා කරන්නේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එකනට කවදාකවත් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. පශ්චාත්තාප නොවි හිත පිට ගියත් සතිය තියෙනවා. ආපහු යන්න පුළුවන් පාරට බාධාවක් නැහැ. මට කරන්න තියෙන එක බලන්නේ කියලා කරලා කරලා පුරුදු වෙලා හවුටාන සුද්ධ කරගෙන ඒ වගේම හැකි සංඥාව තියෙන එකනට මේක භවනාට හොදු සෙල්ලක්කාරකමක් විතරයි. දැන් මොකක්ද අන්තිමට අහලා තියෙන ප්‍රශ්නේ ඔකේ? මොකද්ද මොකද්ද සූත්‍ර කරන්නේ? මම සෝනන්ස දැන් නෑ ඒක හරි දෙයක්ද කියලා මම හිතුවා ඒක බලන එක හරිද නැත්නම් නැවත හිත යොමු කරන එකද ඒකකවත් මම නෑ. ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මජ චිත්තජ උතුජාහාර ක්‍රමයට. ඔයක කරක පශ්චාත්තාප වෙන්න එපා. මට කරන්න දෙයක්වත් නෑ. මට එකයි කරන්න තියෙන්නේ පමා වෙලා හෝ ඉක්මනට දැනගත්ත ගමන් ආපහු ගෙදර බරා එන්න පුළුවන්ද කියලා. පහු වෙනකොට තවත් එකක් එනවා. ගෙදර වල නාවත් අතන ඉඳද්දිමත් විශ්වාසය පාළ වෙනවා. මම ඉන්න අකපතනක වුණත් යන්න පුළුවන් ඕන වෙලාව. යන්න ඕනේ නැහැ. එතකොට මේකේ තියෙන කෙලසන ගතිය නැති වෙනවා. වද දෙන ගතිය නැ මේ වද දෙන ගතිය එන්නේ මේකට බය තියෙනකන් තමයි. බය එන්නේ අපිට දරන්න කෙනෙක් නැහැ. අපිට විශ්වාස කරන්න සතියක් නැහැ. සතියක් නැත්නම් අපි බය වෙනවා. ඒ නිසා දැන් කරන්න දෙන්නේ ඉක්මනට ආපහු එන්න සතියේට. අර මොන දෙන්න ඇවිල්ලා බලන්න. එන ගමන බලකන්න කවුරුත් නැ කරනකොට කරනකොට කරනකොට තේන මං ඉන්නේ අනතුරුදායක තැනක. ඒක කලබල වෙන්න ඕනේ නැහැ ගෙදර යන්න. මොකද ගෙදර යන පාර කාටවත් બ્લોක් කරන්න බෑ. එතකොට මේ අරමුණේ තියෙන අපුර අඩු වෙන්න පටන් ගන්නවා. අරමුණේ තියෙන වද දෙන ගතිය, පෙළෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අපි අරමුණට වැඩි අපි විල් පවර් එක නගිනවා. අපේ පෞරුෂත්වය නගිනවා. ධර්මමේ ඕජාව නගිනවා. එතකොට කෙලස් වල තියෙන කෙලසන ගතිය අඩු වෙන පටන් ගන්නවා. ඔට්ටුයිද? මොකද කියන්නේ? ඔට්ටුයි. right. අපි යන ඊගා ප්‍රශ්න. විසරයි ස්වාමීන් වහන්සේ. භාවනාවට ධර්මක් ආධුනිකයෙක්. සක්මන් භාවනාව ධර්මක් ඒකාග්‍රතාවයෙන් කරමි. සක්මන් භාවනාව පටන්ගෙන දෙයත් පහසු ආකාරයෙන් ලබාගෙන සතියෙන් මෙලෙස පාතබන්නේමි. මම වම් කකුලට බර දෙමි. දැන් වම් කකුලෙහි මස් පිඬු තද කර සිරුර වම් කකුලෙහි රඳවමි. දකුණු කකුල ඔසවා දැන් බිම තබමි. දකුණු කකුලේ මස් පිඬු තද කර සිරුරේ බර දකුණු කකුලට ගනිමි. යන අයුරිනි. මම දැනට කරන්නේ ශරීරයෙන් ක්‍රියාව කිරීමට පෙර එයට අන දෙමින් එය මෙනෙහි කිරීමයි. මෙසේ කරන විට සිත වෙන තැනකට නොයන නමුත් නිතර නිතරම උඩු සිතින් සහ යට සිතින් මෙම කරුණු පරික්‍රමයේ දැයි සිතුවිලි මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වේ. මේ தત્ත්වයේ විනාඩි 15ක් 20ක් පමණ මට සිටිය හැකිය. වෙන කිසිම බාධාවක්වත් ප්‍රගතිය බාධාවක්වත් ප්‍රගතියක්වත් දැනෙන්නේ නැත. මෙම ක්‍රමය නිවැරදිද? මෙම ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යාමට සුදුසුද? මා වෙනුවෙන් කරුණාකර පහදා දෙනු මැනවි. ත්වන් සරණයි. අපි මේ ප්‍රශ්නෙට උත්තර දීම පැත්තක තියදී බලන්න. මනුස්සයා කකුල් හතරෙන් ගිය සතෙක් වශයෙන් ඉඳලා නැගිටින්න අවුරුදු ලක්ෂ කෝටි 40ක් පරිණාමය වෙලා තියෙනවා කියනවා. මනස උසස් මට්ටමට ගන්න. නමුත් අපිට දැන් මතක නැහැ අපි හතර කුරෙන් ගිය જાතියක් කියලා. ඉතින් අපි කකුල් දෙකෙන් ඇවිදිනකොට හොඳට බහනා කරොත් පේනවා 50කට වැඩි ඉන්නේ තනි කකුලෙන් කියලා. මේ කකුල පද්දනකම් මේකේ බර තියෙනවා. දැන් මගේ බර කිලෝ 70ක් බලලු කරේ කිලෝ 70ක් තියෙන කියලා දැනනවා. මේ කිලෝ 70 මේකට මාරු වෙනවා දැනනවද බලන්න සිමෙන්ති කොටයක් කරන් බලන්න කිලෝ 50 සිමෙන්ති කොට මේ අතින් මේ අතර මාරු කරන්න පුළුවන්ද කියලා. නවරියන් කියලා මිනිහෙක් හිටියා ලංකාව ඌට පුළුවන්. ඌ කොච්චර උසස කියනවනම් අඩි 5යි අකල් දෙකක් තියෙන කෝච්චි පීටි දෙකේ කකුල් දෙක තියාන සිමෙන්ති මේවා බෑග් දෙකක් අතේ තියාන යන්න පුළුවන්. දාමරිකෙක් මම හිතන්නේ නවරියන් කියන්නේ කියලා. අපි මේ ඌට වැඩි නවරියන්නේ දැන්. මේ කිලෝ 70ක් මේ කකුලේ මේ කවුන්ට මාරු වෙනවා බලන්න රාත්තා කීයක්වත් දැනෙනවද කියලා. මේ තමයි පරිණාමය හැටි. නමුත් කකුල් දෙකට සලකනවාද කියලා බලන්න. සක්මන් භාවනා නොකරන ඇවිදිනකොට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ මේ කිසිම තොරතුරක් අපි ළඟ නැහැනේ. මේක කකුලක වර තියෙන. ඒකෙන් මේකට යනවා මේකෙන් ඒකට යන සිග්සැග් ගමනක් යන්නේ. මේක දිහා බලන ඉන්නකොට මේ අවධානය යොමු වෙච්ච ගමන් තේරෙන පටන් ගන්නවා මේ මෙන්න ලෝකෙ මොනම වික්‍රමයක්වත් ඕනේ පයින් ඇවිදිනවා කියන එක. මහ පොළොවේ පයින් ඇවිදිනවා කියන එක පොළොව මහී කාන්තාව උඩ පයින් ඇවිදිනවා කියන එක පුදුමාකාර විප්ලවයක්. පුදුමාකාර ආශ්චර්යවත් වැඩක්. ඒක විස්තර සහිතව බලන්න ගියොත් එහෙම පේනවා. මේක සංවිධානය වෙලා තියෙද්දි මම යා කිසිසේත්ම අවශ්‍ය නැහැ. වයින් කළ තිබ්බට පස්සේ අතෙන් ඵලයන් කිව්වම යනවා. ඒක හොඳට පේනවා. ඒක දිගට විනාඩි 35ක් විතර සක්මන් කරුවා නම් භාවනාවේදී සක්මණේ ඔහේ හිත ඇඟ යනවා යහට යනවා. අනායාසයෙන් යන තමන්ට බලන්න ඉන්න පුළුවන්. මෙයා වයින් කළ තිබ්බ බොනික් එක් වගේ නැත්නම් පද්ද පුරලෝසු බට් එක් වගේ. කොහේ යහට මෙහාට යනවා මේ එක කකුල ගෙදලා කිලෝ 70ක් අනික කකුලට යන කතාවල මොකක්වත් නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඒ ඒ වැඩි වෙන්දරන සාංශුද්ධෙන් නිෂ්කලංක වෙනකොට අර විමසන ඕන වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබ බලනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙද්දි මම ඇවිදින බව දන්නවනම් දිගටම ලකුණු ලැබෙනවා. ඔය පස්සේ සඳහන් කරලා තියෙන සැක වගේක් එහෙම නැත්නම් සැක කරන ගතියක් අනිශ්චිතතා ගතිය ඒව එනවමයි ඒක මේ ඉදිරි ගමන වෙනුවෙන් කරන මම කියන්නේ ඒක උනන්දු කරන්න කියලා ඒක කෙරෙද්දී ඔය සැක කරද්දී තාම තමන් ඉඳගෙන නෙවෙයි අවිදිමින් ඉන්න බව වැටුණාද කියලා මේ ලියපෙකන කැමති සභාවට ප්‍රකාශ කරන්න සරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලිමදී සක්මන් කරනවා කරන වමන කකුල තද වෙලා බර ගන්න. ඊට පස්සේ ඒකට දකුණු කකුල රිලැක්ස් වෙලා ගිහිල්ලා කොහරි පට්ටල වුණාට පස්සේ මේකේ බර ඊකට දීලා මේක රිලැක්ස් වෙනවා. ඔහොම යනවා. ඉතින් මේක වෙනකොට මේව ගැන හොයන්න පටන් ගත්ත එක හොඳද නරකද කියලා වගේ ප්‍රශ්නයක් මේක ඇහිලා තියෙනවා. ප්‍රශ්නේ උත්තර දෙන්න ඉස්සෙල්ලා මම කියනවා තමන් ඇවිදින බවක් දන්නවා. හිත යටි හිත උඩු හිත එහෙන් වැඩ. මේ හරිද වැරදිද කියලා බලන්න. මේ ඔක්කොම තියෙද්දී තමන් ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක අවබෝධය තියෙනවා. නෑ ස්වාමීනි. තමන් මේ ඉන්නේ ඉරියව්ව මොකද්ද කියන එක මතක නැහැ. සම්පූර්ණම හිත තියෙන්නේ වම් කකුල තබනවා දකුණු කකුල තබනවා කියන ක්‍රියාවලියට විතරයි. එතකොට ඒක ඒක සාතික් කරන්නේ නැතුව ඉඳගෙන හිටියානම් බර වැටෙන්නේ අපේ පස්සටනේ. ඇවිදිනකොටනේ කකුලට බර වැටෙන්නේ. නිදාගෙන හිටියට බර වැටෙන්නේ පැත්තටනේ. හිටගෙන හිටියොත් එක තැනමනේ ඒ නිසා Tamanට සහතික කරගන්න පුළුවන් නම් මේක මේ විස්තර විභාග වශයෙන් නම් බව හැබෑව. නමුත් මේ ඉඳගෙන ඇවිදින ඉරියව්වේ ස්වභාවයක් කියලා. ඒ දැනුම තීන තාක්කල් සත්‍ය වැඩෙනවා. මම ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නව නෙවෙයි නිදාගෙන නෙවෙයි මම ඉන්නේ ඇවිදිමින් කියන අර විශාල චිත්‍රය දන්නවනම් ඒක ඇතුලේ ගොඩාක් මේ ක්‍රොස් කරන්ස් දුවනවා. එහාට මෙහාට දුවන ධාරාස් ගොඩක් තියෙනවා. කියන බය වෙන්න එපා. ඒ කවදා හරි Taman ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න බව sorry. ඇවිදීමේ ඉන්න බව දැනගන්න බැරි වුණොත් තමයි අපි ඔන්න පිටපොට ගියයි කියන්නේ. මේක යක වෙන්න අරින්න. උනාට පස්සේ ඒවට අපි කියන්නේ මේ ණය විපස්සනාව. එහෙම නැත්නම් ආකාර පඤ්ඤා මේ පරිවිතක්ක. එහෙම නැත්නම් rationalization inferential knowledge කියලා. ඒකට වෙන්න දෙන්න හැබැයි Taman ඒකට මේ යන්න යන මේ ඇවිදින බව හරි මතක නැති වෙන තරමට ප්‍රායෝගිකත්වේ පාව දෙන්න එපා. මේ ඩිරෙක්ට් නොලෙජ් එක එහෙම නැත්නම් අස්පනා අපිට දැනුම පාව දෙන්න එපා. නමුත් ඇවිදින්මින් ඉන්න බව දැන තියෙද්දි මේක වැඩ වුණාට කමක් නැහැ. මොකද ඒකෙන් තමයි අන්තිමට අපිට තේරුම් කරලා දෙන්නේ එක වැරකට එක කකුලයි තියෙන්නේ කියලා. බුදුජානනාංශ මේකට දෙන උපමාව තමයි කරත්ත රෝදයක් ගන්නයි කියන්නේ. කරත්ත රෝදේ බස්කිටියේ ඉඳලා අරේදි කියන්නේ අපි මේ පරිධියට බලේ සම්ප්‍රේෂණය කරන්නේ. පරිධියට බුදුරජාණන්සේ දාන නම නේමිය කියලා. නේමිය කියලා. බොස්කිටියේ ඉඳලා නේමිය දක්වා බලේ සම්ප්‍රේෂණය කරන්නේ අරේ ෆෝක් එකකින්. ස්පෝක් එකකින්. ඒක වෙලාවට එක ස්පෝක් එකකින් බරදර රෝදික අරගෙනම කරගෙනට මේ ස්පෝක් එකකින් අර ස්පෝක් එකට බර මාරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ සතියට නමක් දෙනවා ඒ කාරෝ. එක අරයයි එක වෙලාවට වැඩ කරන්නේ කියලා. කකුල් දෙක තිබ්බට අන්තිම කකුලක් තියලා කකුලක් ගන්නකොට මේක වැඩ කරන ස්වරූපයෙන් කකුලක කරත්තරෝ දෙක අරේ වැඩ කරනවා වගේ තමයි වැඩ කරන්නේ. අරේ පාටපත් වෙන්නේ මේ ධනිෂේ ඉඳලා වල්ලු කර දක්වා කකුලේ පාදයේ නේමිය වගේ පරිදිය ඒක ලස්සනට වැඩ කරන හැටි බලනකොට ඒක යනකොට අරක එනවා. ඒක යනකොට මේක එනවා. ඉතින් පුතේ කියනවා ඔබ සතිය පිහිටනකොට ඒකාරෝ බරදරන අරේට හිත යනවා නම් අන්තිම අතිරේක ලාභය. අරකින් මේකට බලය සම්ප්‍රේෂණය වෙන්න හැටි. ඒ අතරමැද උඩුකය පැද්දෙන හැටි, උඩුකය ඉස්සරහට යන ගැම්මක් යන හැටි ඔක්කොම අතිරේක ලාභ වලට වෙනවා. තමන්ගේ ප්‍රධානම තේමාව වෙන්නේ බලයේ බලයේ බලය දරන අරේ. ඒ කියන්නේ ඒ කකුලේ අතනෑර බලයේ ශක්තිය මේ හිත තියෙනවා සමා සතිය තියෙනවා නම් ඒක මාරුවේ මාරුවේ එකින් එකට එකින් එකට අතින් අතර බලයේ මේ බර දෙමි යන ගමනක් තියෙනවා. ඒ නිසා ඒ තොරතුරට එන්න අරින්න සැක නැති කිරීම සඳහා මම ඇවිදිමින් ඉන්නේ කියන එක දන්නා තාක්කල් විශ්වාසයෙන් ඉදිරියට යන එකයි කරන්න ඕනේ. අරුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන්නේ ආශ්වාසයෙන් නාසය තුලට තුලට සහ උගුරු තුලත් දැනගැනීමත් හා ප්‍රාශ්වාසය නාසය අග ඉදිකටු අනින්නාක් මෙන් වැටහි. මෙය දිගින් දිගට වාර 7ක් 8ක් එරෙමින් පවතිද්දී ප්‍රාශ්වාසය තුලින් හටගත් එම ඉදිකටු ඇනෙන්නාක්සේ දැනුම දැනීම මුහුණ පුරා විසිරී යයි. එය උණුසුම් ස්වභාවයක් ගනී. ආශ්වාසය ප්‍රාශ්වාසය නොදෙනී යයි. ඉන්පසු ශරීරයේ පුරාවට විදුලි සැරත් වැදෙන්නාක්සේ දැනී යයි. ඉන්පසු ශරීරයේහි අවුටර් ෆ්‍රේම් එකක් දැනී යයි. එය දෝලන ස්වභාවයක් ගනී. ඉන්පසු සුදු පැහැති අහ පැහැති විදුලි බල්බයක් පත්තු වූසේ ඇස් වසා සිටියත් තා දීප්තිමත් වේ. එය නැති වේ. ඉන් නැවත මතුවේ. මම මෙහිදී කුමක් කළ යුතුදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ කටයුත්ත කරන වෙලාවේදී තමන්ගේ හිත බයක්ෂකක් අනතුරක් අරියාදුවකට ගණන් ගන්නවද නැත්නම් මේ භාවනාවේ සතිය වර්ධනයක් විදිහට ගණන් ගන්නවද කියන කට උත්තරේ දුන්නොත් මට ලේසියෝක විග්‍රහ කරන්න. මේ ලියුපෙකනවා. තමන්න තියෙන්නේ මේ තැකසහිත තැනට එහෙම නැත්නම් පිටිපස්සේ. සැක සහිත තැනක් නෙමේ ස්වාමීන් වහන්සේ එතෙන්දී තියෙන්නේ මම මූලික අරමුණට එන්න උත්සාහය දැරුවට ඒක වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැති අරමුණ නැති නිසාද නැත්නම් හිත කීවානාහන ගතිය නිසාද? අරමුණ නැහැ. ඔය අරමුණ නැතිවීම ද මෙන්න මෙහෙම මම සාධක සූත්‍රයක් දෙන්නම්. ඒක අපි මෙතෙන්දි පාවිච්චි කරනවා සර්වඥාන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අනිමිත්ත ඒ වගේම අනිමිත්තම නෙවෙයි සූත්‍ර 11ක් තියෙනවා එකක් තමයි අනිමිත් එක අනංගරම්මන කියලා සූත්‍ර 10ක් තියෙනවා අංගුත්තර නිකායේ ඒක නිපාතේ කියනවා සනිමිත්තා බික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනිමිත්තා තස්මින් යේව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජාති කියලා. මහනි ලෝකේ මිනිස්සුගේ හිතට අරමුණක් එන හැම වෙලාවෙම නිමිත්තක් ඇති උමයි එන්නේ. ඒ නිමිත්ත ගෙවුණයි කියලා කියන්නේ කෙලස් ගෙවුණා. ඒකට ආනාපානය කියලා කියන්නේ කෙලේශයක්. ආනාපාන ගෙවුණයි කියලා කියන්නේ මොකක් කියලා දෙයි. මොකද හිතේ? ඈ? ඉතින් මයික් එකට කතා කරනවා. කෙලස් නෙවුණා. ඒකනම් අපි අපි පළවෙනි පාඩමේදී ආනාපානේ අල්ලගෙන තියෙන එක විශාල ජයග්‍රහණයක්. මොකද මෙතන හොගදනේ භාවනා කරලා තිය ආනාපානේ අහුවෙන්නේ නැති නිසා. ඒකට පැති දෙකක් තියෙනවා. අහුණාට පස්සේ දැන් මේක භාවනාවෙන් ගෙවියමක් සිද්ධ වෙනවානේ. ඒක භාවනාවෙන් ගෙවියමක්. ඒ කියන්නේ ගොරෝසු දේශියුම් වෙලා සියුම් අති සූක්ෂම වෙලා යන ගමනක්. ඒක ජවනිකාවක් නෙවෙයි ජවනිකා රාශියකින්. ඒතර යෝගාවචර දන්න මේ පුරාවට සතිය තිබිලා තියෙනවානේ. සතිය තිබුණ අරමුණ හිමීට වේදිකාවෙන් අයින් වුණා. එතකොට Taman දන්නවනේ මෙතන මේ මගේ වැරද්දක් නෙවෙයි නෙමෙයි. වැරද්ද නෙවෙයි ඇත්තටම හොඳ දෙයක් නේ. දැන් මේ ආනාපානෙ ගෙවුනට පස්සේ ඒ ආනාපානෙ පෙනෙන නැහි ඉදිකට වෙන වෙනට බුණ පුරා පෙන්නනවා. ඊට පස්සේ ඇඟ පුරා පෙන්නනවා. ඒක මහසි සයිඩෝ සාංශය සඳහන් කරනවා. මේ අபிචර්මයේ තමයි ඉස්සල්ලාම අපිට රබානක බෙරේ ඇදුනා වගේ ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. අபிචර්ම විච්චාම ස්නායු පද්ධතියේ තියෙන ලොකුම ඉන්ද්‍රිය. හැම තැනම ඉදිකට දුවනවා, තෙමෙනවා, කුඩල් යනවා, මේ කූඹි දුවනවා, උණුසුම් බුබුලු දානවා, හතර බුබුලු දානවා. හැබැයි එකක්වත් දරන්න බැරි ඒවා නෙමෙයි. හැබැයි අරුම දේවල් සිද්ධ වෙනවා. ඒකවල තමයි දැනගන්න ඕනේ සතිය තියෙනවා කියලා කයේ. ඒක ඉතින් කියන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම අතීතේ නෙවෙයි. අනාගතේ නෙවෙයි. වෙන කෙනෙක් නෙවෙයි වෙන තැනක නෙවෙයි මෙතන තියෙනවා. මේ ඔක්කොම පීරි ගෑවිලි. කෙනහිලි වගේ පේන. නමුත් ඒ කෙනහිලි හරහා දැන් සතිය හොඳටම පිටලා කියලා පේනවා. මේකට බය වුණේ නැත්තම් මේ යෝගාවචරය දැන් රූප ලෝකේ අතරින්ද සුදුසුකම් ලබනවා. ආනපනිය ඇතේරියා. ඊට පස්සේ කය කියන්නේ ඉදිකටු වලින් ටිකක් විතරයි. එහෙම නැත්තම් මේ කූඹි දුවනවා වගේ පේන. එහෙම නැත්තම් වැස්ස වහිනවා වගේ දැනෙනවා. නැත්තම් උණුසුම් සිසිල් ගති කම්පන චංචල දැනෙනවා. එතකොට පේනවා රාමුව. ටිකලක් ගියාම පේනවා පේන තැන විතරයි තියෙන්නේ අනිත් පැත්ත හිස් කියලා. උණුසුම් වෙච්ච තැන තියෙනවා. අනිත් තැන නැහැ. මේ නැතිව අපේ හිතට අහුවෙන්නේ නැහැ ඊට පස්සේ පුපුරු ගන්න තැන් තියෙනවා අනිත් තැන් නැහැ යෝගාචරිතන දැන් මේ පුපුරු ගන්න තැන බලනකොට අනිත් තැන් ගැන බැලුවොත් ඒවේ බාධාවක් නැහැ ඒවේ කෙලස් නැහැ අරමුණු නැහැ අන්නේ විදිහට මේ ඇති දේ තේරුම් ගැනීම හරහා නැති දේට ඉඩ දීමක් තමයි මේ කරන්නේ. ඇති දේට අපි කියනවා රූපාරම්මණය කියලා නැති දේ කියනවා අරූපාරම්මණය කියලා. රූපාරම්මණය හරහා අරූපාරම්මණයට යන්න නමුත් හරියට බය කියන මිනිසෙක් නම් සමා වෙන්නේ. සරුවේට ආදරය කරන මනුස්සයන් ඉතින් කතරගම යන්න පටන් අරගන්නේ පිරිත් නූල් ගැට ගහවි, සෙත් කවි කියාවි මෙච්චර ලබාගත්ත වටිනා මනුස්ස ශරීරය දැන් නැති වෙනවා කියන්නේ. ඒත් භාවනා කරලා අරමුණක් කියන්නේ කෙලෙසක් කරමුණක් ගෙවීමක් කියන්නේ කෙලස් ගෙවීමක් කියලා දන්නේ කෙනෙක් නම් දන්නවා. ගුරුසොර තිබුණ කෙලෙස් දැන් ගෙවෙමින් යනවා. මොකද සතිය අකණ්ඩයිනේ. සතිය තමයි මේ වෙලාවේ කනවැල අල්ලලා දෙන්නේ. එයා තමයි අත්තල අල්ලලා දෙන්නේ. යෝගාවචරය ඒක හොඳට මතක තියාගන්න. එතකොට යන්න පටන් අරගත්තාම පේනවා මේ ශරීරේ නැති බව වැටහෙන්න පටන් ගන්නවා පළවෙනි වතාවට. ඉස්සලා තියෙන ඇති බව හරහා විතරයි නැති බව අභ්‍යග්ගයක්. කරදරයක්. පහුවෙනකොට තේරෙන්න පටන් ගන්නවා දැන් ආනපාන නැති බව වැටහුණානේ. ඒක වැටෙන්න ඉස්සලා උපුරු ගන්න ගතිය වැඩි වුණා නේද? ඉුවේ වගිහිල්ලා මේකට සාදර වුණොත් හිමීට මේවා අහස් කුරක් උඩවට ගිහලා ඩෝං ගාලා පුපුරලා මල් වෙඩි පිරුණාට පස්සේ ඉුවේ කේම නැතිලා යනවනේ. ඒක හැඩයක්මවලා අහසේ නැති වෙනවනේ. ආන්නේ වගේ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ එකමල් වෙඩියක් නෙවෙයි. ගිනිකෙලි සම්දර්ශනයක් පේනවා. කලබල වුණොත් ඒ යෝගාචර ඇඟ නැති වුණා, දැනීම නැති වුණා, ඉන්න හැටි මතක නැහැ, හින දන දන්නේ නැහැ කියලා. ඉතින් යෝගාචරය මාර පාක්ෂික වෙනවා. කෙලස් පාක්ෂික වෙනවා. මෙතන බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් මේ එකක්වත් උනා සීල කැඩෙන්නේ නැති බව දන්නවනම් මේ ඔක්කොම වෙද්දි සතිය තියෙන බව දන්නවනම් පේනවා අපි මේ බටහිර මානසික විද්‍යාව කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් කපනවා. දන්න ලෝකේ ඉඳලා හැම වෙලාවෙම නොදන්නක් තියෙන යට ලෝකයක් තියෙනවා අපි යටිහිත කියලා කියනවා. යටිහිතට ගියාට පස්සේ පේන විශාල විශ්වගත දැනුමක් යටිහිත වශයෙන් අපි ඔක්කොම සමානයි. ඕනම දෙයක ගෙවීම පැත්ත බැලුවට පස්සේ අපි කෙලිම බුදුහාමුදුරුවෝ ඉඳන් වැඩ. එතනම තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේකට තියෙන බයනේ අපිට තියෙන්නේ. එයි මේක උර කය නැති වෙනවනේ. මම නැති වෙනවනේ. ඒක මල් වෙඩිලක් වගේ උපුරුවට පස්සේ ඒක පොඩ්ඩක් යට ගිහලා බලන්න ওই සියලු ආර්යයන් වහන්සේලා වැඩ ඉන භූමිය එතන තියෙන්නේ. මේකේ ඉන්න තාක්කල් ඒකට යන්න බෑ. මේ ඒකට යනකොට අපි පිරිත් නූලකට ගන්න බය වෙනවා. ආලනවා. මොකදෝ උණයි කියලා කියනවා. පේන බලනවා. නිවිති අල්ලනවා. යෝගාවචරයට දෙන ආයුධ තුන සීලය තියාගන්නේ, සතිය තියාගන්නේ, සද්ධාව තියාගන්නේ ඵලයන්. ඉතින් මම ওই වෙලාවට කියනවා මේ ගෑනුන්ට වැඩි කරන්න බෑ කියලා. ඉතින් මට ගෑනු කට්ටිය බයින. චරිචුරු ගගා බෑ. ඔතන ගිහලා රාජා හෝ මා හෝ ගංගා හෝ පැනපන්. ගිහිල්ලා එන්නම් කියලා යන්න එපා. යන්යන් කියලා යන්න ඕන. මදුරුව ගෙදෙට්ට එනකොට වයිෆ් ටි කියලා එනවලු. චටස් ගාලා සද්දයක් ආවොත් රැයට කැම තියන්න එපා කියලා. ගිහිල්ලා එන්නම් කියන්න බෑ. මේ අපි හම්බෙන අවසාන මොහොත වෙන්න පුළුවන්. අපි ලෑස්ති නෑ ඒකට. අපි කියන අවසාන මොහොතෙන් කිස් එකක් දීලා ඉන්න ඕනේ, හක් කරලා ඉන්න ඕනේ, බුද්ධ බුදෙලිලිලා තියලා ඉන්න ඕනේ, යතුරු හංගපු තැන ඉයලසේ ඉන්න ඕනේ කියලා හැම එකම මරණදී කිසිම එකෙක් ලෑස්ති දෙන්නේ. ওই සුනාමිදී 55000ක් මැරිලා ගියා. එක එක්ක ලෑස්තිලා හිටියේ නෑ. ওই එක මැරලා සුනාමියක් තමයි. වතුරම ගලන්න ඕනේ නෑ. එක එක්කත් ලෑස්ති නෑ. මෙතෙන්දි බලන්න යන්න දෙන්න ලෑස්ති නම් මේ වෙලාවේදී හොඳයි ඵලයන් කිය. ඊට පස්සේ අපිට තේරෙන්න පටන් ගනි ඇතිකමට සාපේක්ෂව නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඒක අපි මගාරව මගාරව ඉන්නේ. ඒක මුලිච්ච කරව ගන්න නැතුව මේ ඉන්න හදන්නේ. දැන් අපි මරණයක් සිද්ධ වුණත් ඉක්මනට අමතක කරලා දානවා. මර උපත්යක් ඇතුළු නම් බර්ත්ඩේ පාටි දීදී නැවත නැවත මේ සතුටු වෙන්න ආදිනවා. මේක ඉති පුරුදු කරනවා. ඒක නිසා අරමුණෙන් අරමුණට මාරු වෙන එක ඇත්ත. මුල් අරමුණම නැහැ. හැබැයි මේ මුල් අරමුණ ගෙවුනේ භාවනා ප්‍රයත්නයකින්නේ. ඒ වෙනුවට තව එකක් එනවා. ඒක මම ඉල්ලුව එකක් නෙවෙයිනේ. ඒක දිහත් බලන්න. එතකොට අර පළවෙනි එකට බය වුණේ නැත්නම් දෙවෙනි තුන්වෙනි එනේවුවා. ඕම ශීඝ්‍රයෙන් නැති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේම දිහා බලන ඉන්නකොට තමයි තීරණ පටන් අර ගන්නවා මේ සිද්ධිය ටීවී කැමරා එක ප්‍රෝග්‍රෑම් එකක් නැතිලා තිත් වැටෙන්නේ. කිලෝරක් නැතුව වැටෙනවා කිලෝරක් නැතුව මැරෙනවා. හැබැයි කවදාකවත් මැරෙනවා වෙන්නේ නැහැ. තිතක් නැති වෙනවා පේන්නේ නැහැ එනවනේ පේන්නේ. ඉතින් බුරුම පඬිස්සංශ කියනවා ඒ ස්ක්‍රීන් එකේ ඔච්චර කෝටි ගණන් තිත්තාවට තිත් දෙකක් හැප්පෙනවා දැකලා තියෙනවා කියලා. ගෑනු දෙන්නේ තිබ්බොත් ගැටුණා. ආයෙ මොකුත් නැහැ බෙල්ලම කා ගන්න. පිරිමි තිබ්බත් එනවා පිරිමි නැහැ වැඩි වෙලා ඉන්නේ අපි ඊයෙන් යන්න මැන්න ඉවරයි. අරක නැහැ. පෑව පෑව පෑව පෑව දෙන්නේ තිබ්බොත් ගැටි. අර වුණාට කෝටි ගාණක් තිටෙනවා. කවදාවත් දෙකක් ගැටනවද කියලා? ඒ වගේම එකක් යනකොටම තව එකක් එනවා. ඒ දෙකේ කවදා කාලපරාසය හිරවීමක් තියෙනවද කියලා? ඒ වගේ දැන් පේන්න පටන් ගන්නවා චිත්‍රේ විවිධ සටහන්, විවිධ ආකාර, විවිධාකාර දේවල් එනවා. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ටීවී කැමරා එකක් දිහා පේනවා එකකටවත් මගේ ඇඟිලි ගහිල්ලක් ඕනේ එන්න යන්න. මේ වගේ කතන්දර ගොතන එක නෙමෙයි අපි දවස පුරා කරන්නේ. මෙයාට කියනවා කතා කරලා අරයට කතා කරලා කියනවා අනේ බලන්නකෝ මට අරේ මේකක් ආවා මෙහෙම එකක්. එයා කට වහනකම් ඉන්නවා මම එයාගේ එක කියන්නේ. ඉතින් ඔච්චරනේ කයිවාරු කියලා කියලා නිරුදේ ඉඳලා හැන්ද වෙනකන් සත්ත පහකට ඇති දෙයක්ද කියලා බලන්න. මේ ඇවිල්ලා ඒක විසීම නැති වෙලා යන දෙයක්. අල්ලගෙන මොන තරම් නව කතා ලියනවද මොන කතා ටෙලිවි නාටක හදනවද මොන තරම් චිත්‍රපටි හදනවද මොන තරම් කතන්දර ගොතනද මේ සේරම පිස්සන්ගේ වැඩනේ බාගට තැම්පිච්ච අලනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් විතරයි කිව්වේ බුදුරජාණන්සේ බණ කියනකොට යංකින්ච සමුදේ ධම්මං හබ්බන්තං නිරෝධ ධම්මං. ස්වාමීන් වහන්සේ වැට ඇති වෙන යම් තාක් වෙනවනේ සියල්ල නැති වෙන බව නම් මම දැක්කයි කිය. ඒතර සතුරු ඉදින කොණ්ඩඤ්ඤාමරණේ බුදුහාමුදුරන්. බුදුහාමුදුරුවෝ කිව්වේ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤ යන්න කොණ්ඩඤ්ඤ උඹට තේරුණා කිය. අනිත් ඔක්කොම මේ ඇවිල්ලා නැති වෙලා යන දේෙන් හදපු කතන්දරේ මේ ලෝකේ ඉන්නකන් තියෙන්නේ. ඒවට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒවට තමයි මේ ෆැබ්‍රිකේෂන් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ස්ටෝරි ටෙලිං එක්ස්පර්ට්ලා මම ලංකාවේ මිනිස්සු නම් ඒ අතින් නොබෙල් ප්‍රයිස් නෙමෙයි බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්න වටිනවා. නොබෙල් එක වැළපෙන්නේ නැහැ අපේ අක්කා. මොකද 7 5ක ඇති වැඩක් නැති දේවල් නෙවෙයි. පොළට යන්නේ බඩු ගේන්න නෙවෙයි. මේ ඕපදූප කතා කරන්නේ. රෑ 30 සිල් අරගෙන පන්තලේ රෑ නතර වෙන්නේ මොකද? සිල් වඩන්නද? නැකොත්ත මල්ලි බොනවා වටේට චූ කරනවා. ඒකල කයිවාර කියලා කියලා ඉන්ටි උදේ වන්දර හාමුදුර වෙනකොට ඔන්න සිල් අරගත්ත එකේ සුවඳ. අයියෝ. පන්තල තමයි ඔක්කොම ගන්සබා බිස්නස් ඇවිල්ලා කතා කරන තැන. බෝධින්නාස කෙනකින් කතා කරලා ඇහුවනම්. ගෙවල් වල තියෙන චෝදනලා ඉස්තුවයි සීරයි බෝධි පූජා තියෙනකොට බැන බැන්නේ ඇවිදින්නේ වටේ. කලේ අරගෙන වටේ ඇවිදිනවනේ. අර කට එන ගාන්න ඕන මුණ නැති යන නොදකින් නොපත නොදෝව කියලා කියන්නේ නම් අපි මේ බොරු මඬුවට යනවා එනවා බොමල් බොමල් මට පෑගෙනවා කියලා කියනවා බොක්කේ මොනවද තියෙන්නේ බෝධින්නාථකින් ඇහුවනම් කියයි වඳින්න වටිනවා බෝධින්නාථක උන්නෝකෙන් කතා කිරීලා නතර කරපු දවසේ පේනවා කවුරුත් උත්තර තමයි ඉන්නේ එක එක නෑ එක එක හැඩතල දැක්කට මේ මතුවෙන දේ නැති වෙනවා ඔකට බය නැතුව එපා කියන්නත් එපා ඔකට එන්නත් දෙන්න ඕනේ නැත්නම් ඔක අපි ඉගෙන ගන්නෑ ගෙන්නන්නත් එපා හැබැයි ඕක දකින්න බෑ භාවනාවෙන් ඔතෙන්ට එනකම් මිසක. ඊට ඉස්සෙල්ලා දැක්කොත් අපි අනිවාර්යයෙන්ම කතා ගොතන්න වෙනවා. මොකද භාවනා එක සමාධිගත වෙලා නැහැ නැත්නම් සතිමත් වෙලා නැහැනේ. සතියෙන් යන්න බෑ කවදාකවත් අහන්න සතිමත් වුණාට පස්සේ ඔහොම දෙයක් දැකිට හම්බෙයි කියලා කවදාව හිතලා එනවද කියලා අපි හිතන්නේ සතිමත් කියන බුදුහාමසෝ දකි. රැසී දෙනවා දකි. රුවන්වැලි සෑය දකි. ඉවන්නේ මේ පේන්නේ තමන්ගේ බොක්කේ තියෙනවා එළියට එන්න ගන්න. මෙවුව නිකන් හරි වමාරා කෑමක් මේ වෙලාවේ කරන්නේ. හරක දවල් තිස්සේ කාලා පැටලුවත් එහෙම තමයි. මේ හේවන තැනකට ගිහිල්ලා ඔය චූවින්ද කන් වමාරා වමාරා කන්නේ. මේ මේ ටික තියාගන්නේ අපි රැ නිදාගන්න හෙට උදේට තෝක තමයි කකා හැරෙන්නේ. මේක තියන්න තමයි මැරෙන්නේ. ඊගාවාත්මෙත් ওই ටික තියන්න තමයි දිගට දිගට යන්නේ. අපිට පුළුවන් නම් ඒකට එන්න ඇරලා කැතැසිස් කියලා මේකට එන හරියකට එන්න දෙන්නකෝ. අන්තිමට ගියාට පස්සේ තේනවා යාර කියන්න දෙන කතාවක් නැහැ. මොකද අපි ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නේ. කොක්ක දාන්න යන්නේ නැහැ. හරි නපුරු කතා කියනවා. බොහොම ප්‍රේමණීය කතා කියන. බොහොම ලස්සන දර්ශන පේනවා. කැත දර්ශන පේනවා. හැබැයි එකක්වත් ඉතුරු කරන්නේ නැහැ. නැති වෙලා යනවා. ආන්න ඒකට ඉස්ලාම දකින්න දේ තමයි තමන්ගේ මූල කර්මස්ථානේ නැතිවීම. නැති වුණාට නැති වුණා නේ ආයෙනවා. ආයෙනවා ආයෙනවා. ආයෙනවා ආයෙනවා. ඊ අතරමැද අනිකුත් දේවල් පිම්බි මැකිලිම ගත්තා නම් ඒත් ඒ වගේ. සක්මන ගත්තම සක්මනත් ඒ වගේ. අන්න එතෙන්ද යනකම් භාවනා ආධුනිකයි කියන්න පුළුවන්. බය වුණොත් ඒත් ආධුනිකයි. ගිහිලා බය නැතුව ඊගාව ජවනිකාවත් ඕකමයි. ඕකේ පුංචි මට්ටම අන්න එහෙම එහෙම එහෙම කරගෙන කරගෙන යන්න ගියාම අපිට මේ ජීවත් වෙද්දිම දැක ගන්න පුළුවන් ඕන්න මැරෙන්න පුළුවන්. අර වලි ගෙවන් කළ ඉවර කරන්න පුළුවන්. නැත්තම් ඊගාව ආත්මයක් ඕනේ නැද්ද කියලා කල්පනා කළම ඇත්තටම අපිට වෙලා තියෙන අපිට ආත්මයක් ඕනකම තියෙනවා. මේ මේ කෙලෙස් වලට පුදුම ආසයි අපි. අපි කතන්දර නැත්නම් අගතා ක්‍රිස්ටි ලියන කතන්දරයක් හරි කියවනවා. එහෙමයි දන්නව බර ගාන කපා යවන හැටි. කුණුහරුප ටිකක් ලියලා හිතලා ලියනවා. ඒවට කියන්නේ ෆික්ෂන්ස් කියලා කියන්නේ. මේ ප්‍රලාප ප්‍රපංච කියලා කියන්නේ. ප්‍රපංච. ඉති වර තෑගි දීදී සාහිත්‍ය සම්මාන දීදී දෙනවා නම් පළවෙනි තෑග්ග දෙන්න ඕනේ බුදුහාමරණ ඔච්චර ලස්සන කතාවක් කවුරක්වත් කියලා නැහැ 84000ක් ධර්මස්කන්ධේ ඉන්නවද මේ ලෝකේ එකම භූතයකවත් බුදුහාමරණ තෑග්ගක් දෙන්න පුළුවන් එකේ කවුරක්වත් නැහැ මොකද එයා ඒ උට උඩින් ඉන්න බෑ බුදුහාමරණ තෑග්ගක් දෙන්න කවුරක්වත් දෙන්නේ නැහැ එනිසා අපිට කවුරු හරි ප්‍රශංසාවක් කරා නම් ඒක අපිට ඌ කරලා තියෙන්නේ ඌ අපිට උඩින් ඉන්න ඕන හින්දා. දුරට මතක තියාගන්න. අපිට තෑග්ග දෙන්නේ තෑග්ග දෙන්න ලොකුයිනේ. මේ ලෝකේ තියෙන හැම සමිතියකම අරයට තෑගි දෙනවා මෙයාට තෑගි දෙනවා කියනට ඒගොල්ලන්ගම තමයි උලංගහ ගහ උඩාරියේ. බුදුහාමුදුරන් කවුද තෑගි දෙන්න ආයේ? දැන් මේ බුදුහාමුදුරන්ට එහෙම නම්බු නාම දෙනවා නම් කොච්චර කියන ත්‍රිපිටක ධාරී උබේ විහාරාධිපති විචිත්‍ර ධර්මගතික නම කියලා ඉවර කරන්න පුළුවන් වේද? මේ මොකක්වත් නැති බයියන්ට නන් දීගෙන අපි ලොකු සාන්තිනකොට කියනවා මෙච්චර අනන්ත අප්‍රමාණ ගුණ කියලා හැකි බුදුහාමුදුරෝ ඉඳද්දි මේ යමක් දන්න පුංචි මිනිසුන්ට නඹුනාම දෙන්න ගියාම ඒක බුදුහාමරගේ නිග්‍රහයක්. අනන්ත ගුණ ඇති බුදුහාමතුරන්. ඒ නිසා අපි දැනගන්න ඕන අපි ඒත් එක බලනකොට ඉරත් ඉර තියෙන තැන කරාමෙදිලෝක පුංචි පුංචි ගුණ තියෙනවා. නමුත් බුදුරජාණන්සේ සියල්ලෙම අග්‍රයි. ඒක නිසා අපි එතෙන්ට යන්න ඕනේ නම් අපි උඩු හිතේ කරන කෝලම් දැකලා යටි හිතට ගිහිල්ලා අරමුණ නැති තැනකට ගිහිල්ලා ඒක නෙමෙයි නිවන කියන්නේ. එතන කොච්චර නිතරම ජයද්ද කියලා හිතන්නේ. ඒ ලෝකේ කවුරුවත් නැහැ තරඟෙට එන්න. මේ කාමයට තමයි තරඟෙ තියෙන්නේ. රූප, ශබ්ද, වේදනා වලට තරඟයත් එක්ක හැම විවේකෙනේ තියෙන්නේ. මොකක්වත් නැහැ බුදුම හිස්. බුදුම විවේකයි. මේ ඉන්ෆිනිටම්. අනන්තය දක්වා යන්න පුළුවන්. නමුත් ඒක පාළුවක් කරගෙන අපි ජීවත් වෙනවා. ඒ නිසා නිදාචීත හදාගෙන යන්න පාළු වෙනවා. බය වෙන්න එපා. ඒ පුරුදු කෙලස් ඇබ්බැහි නිසා වාසනා නිසා අපි හිතාන යනවනේ මේ බුදුහාමුදුරු නැති කාලේ අවුරුදු 2600 ඊට පස්සේ අපි තාමත් වැඩ ගන්න. අපි මේ යනවා මම බය නැහැ. මොකද මම බය නැති වෙන සද්ධාව දෙනවා. මට සීලය තියෙනවා. මට සතිය තියෙනවා. කියලා යන්න ගත්තාම ඒක නිකන් බෙදලා තිබ කැම්මේසයක් ඕන වෙලාවක තියෙනවා. නිසා ඒකට ලෑස්තිලා යෑම සඳහායි මම මේ කතා කරන්නේ. ඒ හොඳට ඊටට වද්දා ගන්නේ අරමුණක් නැතුණයි කියලා කලබල වෙන්න එපා. ඊගාවට එන අරමුණ දිහා බැලුවොත් ඒකටත් ඕකමයි වෙන්නේ. ඒකේ ගෙවීම දැකලා බය වෙන්නේ නැති හිතක් ආවනම් අපි කියනවා Nirodheට ඒකට Nirodhanupassana කියලා නමක් දාලා. Nirodhe අනුව බලන්න ගන්නවා අය. බය වෙන්නේ නැහැ. කයානුපස්සනා කියලාත් ඒකට කියනවා. ක්ෂය වීම අනුව බලනවා. වයානුපස්සනාව කියලාත් කියනවා. වැය වීම අනුව බලනවා. මේ ලෝකේ සාමාන්‍ය එක භයානක දෙයක්. ලෝකයා කැමති නැහැ යමක් ක්ෂය වෙනවා වැය වෙනවා දකින්න. අපි මේ භාවනාවේ පුරුදු කරනවා. ඒ නිසා අනිත් දවසේ යනකොට ওই ටිකම වෙයි දන්නව සිත් භූමියක ඇවිදිනා වගේ තේරෙයි. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ. භාවනාවට තරමක් ආධුනිකයෙක්නි. ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කිරීමේදී පළමු විනාඩි 5-10 කාලය නිසියාකාරව උස්ම ගැනීම කෙරෙහි සිත පිහිට වෙමි. එම කාලයේදී නාසය අග හුස්ම වදින බව මෙනෙහි කිරීම කරමි. ආශ්වාස කිරීමේදී හුස්ම ගනිමි සහ ප්‍රාශ්වාස කිරීමේදී හුස්ම පිට කරමි යන්න සිහිපත් කරමින් සිටිමි. බොහෝ අවස්ථාවල විනාඩි 5-10කට පසු කුමක් වීදයි හරි අවබෝධයක් නොදන්නෙමි. විනාඩි 15කින් පමණ බලෙන් නැවතත් සිත අවදි කර පෙර පරිදිම භාවනාවට යොමු වෙමි. මට හැඟෙන පරිදි සෑම අවස්ථාවකම මට මම නින්දටපත් වෙමි. නමුත් මෙම කාලයේදී පළමු ඇති වූ සිතුවිලි පිළිබඳ මතකයක් නොමැත. මාගේ ප්‍රශ්නය මෙම తත්වය ආදුනික භාවනා කර අරුවෙකුට පොදු කරුණක්ද? මෙයට අවශ්‍ය අවවාදයක් ලබා දෙන්න. ත්වන් සරණයි. අපිව කතා කරපු ප්‍රශ්න දෙකේම තියෙන එකම තමයි වෙන පැත්තකට සැකමසු බලන අවස්ථාවක් මේකේ තියෙන්නේ. මෙන්න මෙහෙම සංසිද්ධියක් මට මතක් කරන්න පුළුවන් මේක මේක හදා බෙදා ගන්න අපේ දිනදා ජීවිතයේ දෙයක් බවට පත් කරන මම බ්‍රිස්බේන් මේන ගමන ඉස්ලාම් ගිය බ්‍රිස්බේන් වල එහෙදි දවස් 10ක භාවනාවක් තිබුණේ. යාන්ති වෙනකොට ඔක්කොමලා වගේ අර තමන්ට භාවනා දෙවෙන දේවල් බොහොම නිර්වුල්ව ඍජු ඉදිරිපත් කරන්න පටන් ගත්තා. එතකොට සතිපාසලේ උගන්නන ටීචර් කෙනෙක් ඉඳලා සතිපාසල වශයෙන්ම නෙමෙයි පොඩි ළමයින්ට කියලා දෙන්න උනේ උනාලු තියෙන් හුස්ම ගන්න හැටි. බොහොම පොඩි ළමයි කිව්වා මම හිතන්නේ අවුරුදු 6ත් අයේ ප්ලස් and minus 1 වෙන්න ඇති. ඒ ළමයින්ට කිව්වට පස්සේ ළමයින්ට කිව්වලු වාඩි වෙලා හොඳට පට්ටල වඩ හුස්ම දිහා බලන්න කියලා. ඉතින් උගදෙනේ කටේසවලු පේනවා. ඊට පස්සේ ඒ කට්ටියන් ඇහුවලු කොහොමද පේන්නේ කියලා. ඉතින් පොඩි ළමයින්ගේ භාෂාවෙන් ඉතින් කියනවා එක එක විදියට. එකල මේ කතෝස කරන මට පේන්නේ නැහැ කියලා. මට ආනපනේ පේන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් තාගතලු පන්ති 20 ගණක් ඉන්නවා ඒක ළමයට පේන්නේ නැහැ කිසි පොඩි ළමයෙක් මේක ඊට පස්සේ පහුවෙන්ද ඒ ළමයා භාවනා කරනකොට බලවලු টොප් එකට ඉන්නවලු ඒ විනාඩි 10. උඩට tempත් වෙලා. අත උසලා ඉදත් කියලා මට පේන්නේ නැහැ. එතකොට මේ ටීචර් හිතනවා මොකක් හරි මෙතන කොමියුනිකේෂන් අප්සෙට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ රිට්‍රීට් එකට ආවා. ආවට පස්සේ දැන් ওই ආධුනිකයෙක් අහනවනේ ටික වෙලාවක් ගියාට පස්සේ මට මොනවාක් පේන්නේ නැතනක් එනවා. ඒක වෙන්න පුළුවන්ද කියලා. ආධුනිකයෙකුට වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක ටීචර් වැදුනාට පස්සේ කියනවා එහෙනම් සමාල්ලාට අර පොඩි ළමයා ඉන්නෙම එතනම වෙන්න ඇතිලු. පටන් ගන්න දවසේට ආනපන පේන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේගේ රිට්‍රීව් එකට ආවනම් මම අර ළමයා ගැන අව탁සීරුවක් නේ කරන්නේ. මේ අවුරුදු 6 ළමයෙකුට පුළුවන්ද ඇස් දෙක වහගෙන මොනවත් නැත්තඳ කෙලින්ම යන්න. ආනපන ගෙවම් කරලා නෙවෙයි යන්නේ. ගියා ගිය ගාම එතන ඉන්නේ. මොකද ඒ ළමයිගේ හිත අර පිවිතුරුයි. ඉතින් ඒ ටීචර් කිව්වොත් එහෙම නෑ ආනපානේ බලපම්මයි හයියෙන් හුස්ම අරගෙන හරි බලපන් නැත්නම් මෙතන ඕඩිකොලොන් ටිකක් ආපයි ඒකට තේරෙයි කියලා කිව්වොත් මොන තරම් විකෘතියක්ද කියලා බලන්න. ගුරුවරයා හරියට දන්නේ නැත්නම් ඒ ඒ ළමයා මේ ඉන්න පුළුවන් ඒක ඕන තරම් වෙන්න පුළුවන්. බුදුසසුන ඉන්න කාලේ පඬිතු සාමණේර සංකිච්ච සාමණේර විසාකාව සුමන අවුරුදු 7 අවුරුදු 7 මාර්ග බල ඥාන අවබෝධ කරා ඉතින් ඒ නිසා ආනපාන දැනීම හොන දැනීම මේ විදිහට කිව්වට නොදැනනවා වෙන එකත් උත්තරයක් දැනනවා කියන එකත් උත්තරයක්. නමුත් එයාගෙන් ඇහුවා මොනවද දැනෙන්නේ කියලා ආනපාන ගන්න ආදර්ශ පාඩේ සූචකයක් විදිහට මොනවද දැනෙන්නේ කියලා කියයි. නමුත් ටීචර් කියනෝනේ ආනපාන දැනෙන්න ඕනේ. ඒකනේ අධ්‍යාපනය කියන්නේ අද. කුණු හරප ටිකක් ළමයා ගොළුවට දාලා අදාළ නැති. ඒක මතක තියාගන්න විභාගයට ලිව්වනම් ඔන්න පළවෙනි පන්තියේ. ඌ හොඳම පිස්සෙක් නේ. මේකේ බුදුහාමුදුරුවෝ අහන්නේ නැහැ මේ කියලා දීව දෙයක් ඇද්දේ ගහනකොට මොනවද වෙන්නේ කියපන් IT එක ප්‍රත්‍යක්ෂය ඉතින් ඒ ටීචර් කරපු කතාවෙන් ඔක්කොටම ඇස්සරුණා අපි මේ භාවනා කරනකොට අපි ගැන කොච්චර අව탁සීරු කරනවද අනුන් ගැන කොච්චර අව탁සීරු කරනවද කියලා අපි කොච්චර පින් කරපු જાතියක්ද පේන දේ පේන හැටි ආනපනේ ගුරුවරයා දුන්නා ඒක තියෙනව පේනව නැහැ කියන එක ප්‍රශ්නයක් නැහැ වැටහින දේ කියනවනම් පෙනිලා නැති වෙන්න පුළුවන් ආරම්භයේදිම නැති වෙන්නත් පුළුවන් නැතුව පටන් ගන්න පේන්න පුළුවන්. දැන් මේ කියන විස්තරය හැටියට ඔතන තියෙන ප්‍රශ්න මේක කෙලෙස් සහිත නිින්දක්ද නැත්නම් හිත සැඟවි ගැනීමක්ද කියලා. ඒක අල්ලන්න බෑනේ. ඒ කියන්නේ යෝගාවචර මේපයි දැන් මේක මේ විනිශ්චයක් දෙන්න. ඉතින් ඒකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ ප්‍රශ්නේ මොකද මට ගොඩක් තිබුණා. ලිව්වා. ඊට පස්සේ කියූප එක තමයි Tamanට මේ නිදිවන්ට වගේ නැත්නම් මේ මොනවාක් නොදෙන තැන ඉඳලා ඒක පාට ගැසිලා අවදි වීමක් වෙනවනේ. අන්නේ අවදි වෙලා කොච්චර ඉක්මනට නැත්තම් කෙලිම තමන්ගේ ආනාපානට හෝ කයට යන්න පුළුවන්ද බැරිද කියන එකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ නිදිමත කෙලස් නින්දක්ද නැවත ආනාපානට හෝ ඉන්නිරියට යන්න පුළුවන් නම් කෙලස් නෙවෙයි එතන තිබිලා තියෙන්නේ හිත හිටතනක ඉඳලා අපව වෙවිලා තියෙන්නේ ඒ නිසා මේ ලියුපේ කරන්නත් පුළුවන් දෙහෙම කට උත්තරයක් දෙන්න එයයි අත උසන්නන මයික් එක උසලා හරියන්නේ නැහැ කැමති නම් අත උසනවා මගේ ප්‍රශ්න පැහැදිලිද? ඔව් එහෙමයි ස්වාමීන් ටික වෙලාවකින් මට අවදි වෙනවා වගේ හිතෙනකොට මට හිතෙනවා දැන් මම මොකද කරන්න කියලා. ආපස්සට පොඩ්ඩක් බලනකොට මට හරි අවබෝධයක් නැහැ මම මොකද කර කර හිටියේ කියලා. ඒ වෙලාවේ මම කියන්නේ එහෙම හරි. ඒක ඔය ඔයගේ නිකම් හෙලෙත්තාඩු වෙන වෙලාවක් වෙන ඊට පස්සේ කොච්චර ඉක්මනට නැත්නම් කොච්චර ඍජුවද තමන් ඉන්න ඉරියව්වට ඉසලකේදී කිව්වා වගේ ඉන්න ඉරියව්වට හෝ ඉරියව් ඇතුලේ ආනාපානය හුවිලා තුන ආනාපානයට ගන්න පුළුවන් හැකියාව පිළිබඳව මොකද්ද තමන්ගේ අත්දැකීම? ඒ එහෙම ඒ අවස්ථාවේදී මම නැවතත් නහයේ අගට සිත යොමු කරපු ගමන් මට ආස්වාස පාස්වාස සඳහා සිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන හිතන තියෙන නිදිමතක් වුණා නම් කොහොම වෙන්නේ නැහැ. එහෙනම් අංජබජල් කොහෙද යන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකට ලොකු සංච අපි දැම්මේ හිත ලීන වෙනවා නැත්තම් නිලීන වෙනවා කියලා. හිත සැඟවි ගන්නවා කියලා. දැන් මේ දවස්වල දැන් මම මෙහි එන දවසේ වගේ වෙනකොට අඩ මේ අව අටවක තිබුණේ. රැයට හඳ පායලා. උදේ ඉර පායනකොට මොකද වෙන්නේ හඳට? පේන්නේ නැතු යන. අප්‍රකාශිත තදයකට ලීන වෙනවා. හඳ තියෙනවා. හඳ තියෙනවා නිකන් පොල්ලොන්දයක් වගේ තියෙනවා. දවල් රැය උදේ දක්වා කරන කීයටයි මේ තියෙන හඳම තමයි. නමුත් ඒක ප්‍රකාශිත තත්වයක් නැහැ නේ. ඉර පායන නිසා. ඒතකොට කියන හඳ ලීන වෙලා අද නිලීන වෙලයි කියලා. ඒ වගේ තමයි අපේ හිත මේ නොදන්න ලෝකෙට හුරු වෙලා නැන්නේ කවදාකට බයක් නේ තිබුණේ. දැන් ක්‍රමයෙන් එතෙන් ගියාට පස්සේ යාට දන්නේ මේකට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඒ ඒසේ කරාරිනවා ටිකක්. ඒ කරාරන වෙලාව යාට විශ්වාසයක් දෙන්න ඕනේ මේ ලෝකෙත් මේ මනුස්ස ජීවිතේ ආත්ම භාව තුනක් තියෙනවා. ඕලාරික අත්පටිලාභය ඊට පස්සේ රූපී අත්පටිලාභය ඊගාට සංඥාමය අත්පටිලාභය කියලා. ඒ තුන දන්නේ නැත්නම් ඒ නැත්නම් ඒ තුනම කොහොමඩක්වත් අපි උප්පත්තියම තියෙනවා. වෙන්කොල්ල හඳුනාගත්තේ නැත්නම් මේ රූපී අත්පැටලාභේ තිරසනුන් හා සමානයි. ඉතින් අපි ජීවත් වෙන්නේ සම්පූර්ණ රූපී අත්පැටලාභේ නම් ඉතින් තිරසන් ජීවිතයක්ම තමයි තියෙච්චර මහා ලොකු දෙයක් නෑ බුදුරජාණන් කියන්නේ මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. මුර්ගෙක්. මොකද ඒකිනලා කවදායි රූපේ ගෙවම් කරලා එහෙමත් එකක් මේක ලෝකේ තියෙනවා. ආනපනෙ ගෙවුනට පස්සෙත් යන්න තැනක් තියෙනවා. ඒකට අවදි වෙන්න පුළුවන් කියලා දන්නවනම් ඔය හිත ලීන වෙන්න දෙන්න. එතකොට හිත දන්නවා මේක හැංගෙන්න තැනක් නෙවෙයි. නිකන් ඩ්‍රැකියුලාට ලයිට් එක ඇල්ලුවා වගේ. මේ ජල බීජිකාව තියෙන මනසට වතුර ගැහුවගේ බය වෙන්න දෙයක් නැහැ. ඒකේ ඒකේ හිත පටල කර ගන්න පුළුවන්. අන්නේ පටල කිරීම ආධ්‍යාත්මික වැඩක්. ඒක නිකන් සාමාන්‍ය ජීවිත ජීවිතේ කරන වැඩක් නෙවෙයි. ඒක පුරුදු කරා නම් යාට තේරෙයි එතනදී හිත කොච්චර විවේකජෝ ප්‍රීතිසුඛයක් විඳිනවද කියලා එයා කවදාකවත් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ආශ්‍රය කරන්නේම නැහැ. ඇහැ කන දිවනාසය කය ආශ්‍රය කරන්නේම නැහැ. ඒ විඥාණයට අපි කියන්න බලන අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් කියලා. ඉන්ද්‍රිය බද්ධ නැහැ. හැබැයි හරි පිරිච්ච ගතියක් තියෙනවා. විඳින්නෙක් නැහැ. දුමාකාර විඳමනක් තියෙනවා. ආන එතෙන් පුරුදු කරාට පස්සේ පුරුදු කරාම තේරෙනවා අර රූප තියෙන රූප ඒ වෙලාවට මතුවෙන රූප ආරම්මනේ නැත්නම් කායානුපස්සනාව වශී කිරීමෙන්මයි මාස්ටර් කිරීමෙන්මයි ඒක සිද්ධ කිරීමෙන්මයි මෙතෙන්ට යන්න තියෙන්නේ. ඒ නිසා මේ රූපේ හොඳට එන එකේ අලගිය මුලගිය ව්‍යංජන අංග ප්‍රත්‍යංග සටහන් ආකාර හොඳට බලන්න. බලනකොට එයා මේ ඊට ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවුනට ගෙවුනට පස්සේ ඒකට බය වෙන්නේ නැතුව අනුග්‍රහ කළොත් අපිට තේින් පටන් ගන්නවා අරමුණක් නැති වුණාට සතියට පවතින්න පුළුවන්. අරමුණක් නැති වුණාට සමාධිය පවතින්න පුළුවන්. ඒක නිකන් තර්ක මනසකට නම් හිතන්න බෑ. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න. ගියාම තමයි තේරෙන පටන් අරගනි මේකට හිත යන්නේ දැන් ඔය අවදි වෙච්ච පැත්තනේ අපි කතා කරේ. ඒ ඒ ජවනික අවසාන මොහොතනේ. ඔකට යන හැටිත් ක්‍රමයක් තියෙනවා. අරමුණ සියුම් වේගෙන එනකොට දැනගන්න දැන් මෙතන තමයි යන්න හදන්නේ. තමන් ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානේ හොඳට මූණට තාලා හිටපු ගමන් කර්මන ගෙවෙනවා කියනකොට මේක හිමීට අර නොදන්න තැනට යන්න පටන් ගන්නවා. එතකොට ඒකට තියෙන තියෙන සහන් එළිය තමයි ලකුණ තමයි මේක එකසර සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන වගේ පේන අභාවිත මනසට මේක සිද්ධ වෙන්නේ ජවනිකා දෙක තුනකින්. අවදි වීම සිදු වෙන්නේ එක්ක පියවර හතරකින්. අභාවිත මනසට එක පාරට අවදි වෙනා වගේ පේනවා. දන්නේම නැතුව නින්දට ගියා වගේ පේනවා. නමුත් මේ දෙපැත්තම ඉසල පටන් ගන්න ඉවර වෙන තැනින් ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ හරියට සරුවචනසේ දේශනා කළා තියෙනවා. අවදි වුණාට පස්සේ තමයි දන්නේ ඉඳපු තැන මොකුත් තිබිලා නැහැ කියලා. ඒ කියන්නේ මේ තියෙන දේට සාපේක්ෂව තමයි දන්නේ ඉඳපු තැන මොකුත් තිබිලා නැහැ කියලා. හැබැයි ඒක ලොකු සාපේක්ෂ දැනුමක්. ඒකෙන් කියවෙන ඊට වැඩි ලස්සන දෙයක් කිසිවක් නැති තැනදී කිසිවක් නැති බව දැනගැනීමේ හැකියාවක් හිතට නැහැ. එහෙම කිව්වම තේරෙනවද? මොනක් නැතුව ඉන්න වෙලාවේදී මම ඉන්නේ මොකක් නැත්තන කියලා මොකට සාපේක්ෂව දැනගන්නද? අවදි වෙච්ච ගමන් දන්නවා දැන් කියන අජට අවකාශයට ගියොත් යානයක් ඒක කැරක් කැරක ගියත් කොච්චර වේගෙ ගියත් වේගය දැනගන්න විදියක් නැහැ පසු කරන දෙයක් නැති නිසා ඈත තියෙන වස්තු ගොඩක් ආලෝක වර්ෂ ගණන් ඇති ඒවා වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා ඒ යානේ ඉන්න මනුස්සයර තේරෙන්නේ නැහැ තමයි මේව කෙලින්ම යනවද ඔළුවෙන් හිටගෙනද කැරකෙමින්ද කොච්චර වේගෙන් කියලා මොකද අපේ සම්පූර්ණ ඉන්දිය ඥානෙ සාපේක්ෂ ඥානයක් දැන් අපි කෝච් එක යනකොට වෙන්නේ පසුබිම පසට යනවා වගේනේ. ඔබ්සර්වේෂන් සැලූන් එකේ හිටියොත් ට්‍රේල් පාර පසට යනවා වගේනේ පේන්නේ. කෝච්චි දෙකක් ඉස්සරහට ගියොත් මම පසට යනවා වගේනේ පේන්නේ. ඒ දැනුමේ ඔතෙන් ගියාට පස්සේ අපි මේ දන්න මේ ලෝකේ තියෙන දැනුමත් ඔක්කොම බිඳුවට බහින. මොකද සාපේක්ෂව ওই පැත්තට බයක් තියෙනවා. ආධ්‍යාත්මයේ බුදුරජාණන්සේක මතු කරලා දෙනවා ජයග්‍රහණයක් විදියට බයක් නෙවෙයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ මේ අපි දන්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තියෙන ලෝකේ තිරිසන් හා සමාන ලෝකයක්. ඒකේ කුලල් කෑම විතරමයි තියෙන්නේ. ඒකේ තියෙන උරුට්ටු, ඒකේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ මානේ. survival of the fittest. එහෙම නැත්නම් බලවතා ජයගන්න. ඒක උරග ලෝකේ. reptilian world එක. පණ ඇති සතා ලේපිට අමුම අමුමෙන් කන ලෝකයක්ම අපි මේ ජීවත් වෙන්නේ. අර ලෝකේ ව මොකක්වත් නැහැ. මොකද එහෙම රණ්ඩු කරන්න දෙයක් නැහැ. නැත්නම් ඒකට තියෙන බීති කාට අපි මාරයයි කියලා කියනවා. ඒකට තියෙන බීති කාට අපි කෙලස් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අපිට දෙනවා සද්ධාව තියාගන්න, සීලය තියාගන්න, සතිය තියාගන්න, බය වෙන්න එපා. ඕකට ටික ටික ගිහිල්ලා පුරුදු කරන්න. එතකොට පේනවා මේ සද්ධාව කියන එක ප්‍රසාද සද්ධාවක් නෙවෙයි වැඩ ගන්න පුළුවන් සද්ධාව. ওই සීල කියන එක කාටවත් පෙන්වන සීලයක් නෙවෙයි තමයි තේරෙන පදනමක් දෙනවයි කිය. ওই සතිය කියන එක අරමුණ නැති වුණත් පවත්වන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒ නිසා මේ ලැබෙන අවස්ථාව හරි හැටියට බලනවා කියලා. නැත්නම් නිවැරදි කෝණකින් බලනවා කියලා දෘෂ්ටි කෝණකින් බලනවා කියන එක දෙන්න ඉස්සෙල්ලා අත්දැකීම ලබන්න ඕනේ. දැන් හුඟ දෙනෙක් ඉන්නවා මේ සභාවල ඒක අත්දැකීම ලැබුපය මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න දන්නේ නැහැ. ඒ නිසා කිසි ආනිසංශයක් නැහැ. ඒකට අපි කියනවා කමඨං සුද්ධ කරනවා කියලා. ඒකට අපි කියනවා ධර්ම සාකච්ඡා කරනවා කියලා. ඒක කියන්නේ ලැජ්ජ වෙන්න නරකයි. හැබැයි මම දන්න විදිහට බොහොම තැන්වල භාවනා කරාට කමඨං සුද්ධ කිරීමක් වෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න තරම් කිසි කෙනෙක් එහෙම විචක්ෂණව බලන්නේ මං කියන්නේ බැලුවේ නෑ කියලා නිවන් දකින්න බෑ කියලා පමාවක් වෙනවා. මේක දන්නවනම් තෙදවත්ව පාර දන්න මිනිහෙක් පාර යනවා වගේ යන්න පුළුවන් අහා යන ගමනක් නෙවෙයි. ඒ නිසා මේක හොඳට හුරුකරනද නැවත අවදි වෙන හැම වෙලාවෙම බලන්න කොච්චර ඉක්මනට තමන්ගේ මූල කර්මස්ථානට යෑමේ හැකියාව ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. නැවත අමලියක ඉඳලා හිත විවේක වෙන්න, සෞඛ්‍ය සම්පන්න වෙන්න කොච්චර වෙලා යනවද කියලා. අන්න ඒක වර්ධනය කරන්න වර්ධනය කරනකොට හිත පිට යාම කියන එක, නිින්ද යාම කියන එක පරිේශණයට අමුද්‍රව්‍යයක් වඩටපත් වෙනවා. ඒක තේනවද පරිේශණයට අමුද්‍රව්‍යයක් වෙනවා කියලා. බයක් වෙන්න දෙයක් නෙවෙයි. කලබල නෑ. මේක නැත්තම් මේ පරිේශණය කරන්න බෑ. ඒ නිසා හිත පිට යන්න, හිත පිට ගිහලා අපෝ වෙන හැටි බලන්න. අවසරයි ස්වාමින් වහන්ස. මම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ආස්වාසය උඩු තල්ලේ ප්‍රදේශයක ගැටෙන බව දැනේ. නමුත් ආශ්වාසයේ ගැටෙන තැනක් මම හඳුනාගත මට හඳුනාගත නොහැක. සමහර අවස්ථාවලදී සම්පූර්ණ උඩුකය උස් පහත් වන බව දැනේ. මේ සමගම දම් සහ නිල් පැහැති ආලෝකය සුලියක් මෙන් දිස්වේ. ඔබ වහන්සේ කරුණාවෙන් මේ தત્ත්වය පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ ප්‍රසවාසයේ තේරෙන්නේ නැහැ කියලා දැන දැනුමත් ආස්වාසයේ තේරෙනවයි කියලා දැනුමත් භාවනා පැත්තෙන් සමානයි. ඒ නිසා දන්නේ නැතුනට ප්‍රශ්න නැහැ. ඒ වගේ වෙලාවට කියන්නේ ගොඩේ උත්තරේ තමයි දැනෙන ආස්වාසය ආස්වාස දැනෙන එකනේ හැම එකක්ම අත නෑර දකි බලන්න උත්සාහ කරන්න. පේන එක. ඒකට කියනවා අපි මේ කළු ලැලක් අරගෙන දැන් රට්ටු උනොත් තියලා ඇදගෙන ගියොත් අපි රේඛාවක් කියලා කියනවා තිත්තිත් තැන්කොත් තැන්වල තියාන ගියොත් මොකද වෙන්නේ ඩොට් ඩොට් තියෙනවා අතරමැද හිස් තැනොත් තියෙනවා මොකද ඈතට ගියාම පේනවා නිකන් ඊට වගේ දැන් ඩොට් මැට්‍රික්ස් කම්පියුටර් එකේ වදින්නේ තිත් නමේ කියන්නේ ඔය හැම ඉලක්කමක්ම වදින්නේ හැම අකුරක්ම ඒ හැම තිත් දෙයක්ම තව ඉඩ තියෙනවා නමුත් අපිට ඒක පේන්නේ අකුරක් වගේ යායට වගේ ඒ වගේ ආනප ආස්වාස පේන ප්‍රසවාස පේන ආස්වාස පේන ප්‍රසවාස පේන ඒකට ආස්වාස ටික පෙළ ඇදෙනවනේ යායට නෙවෙයි හම්බෙන්නේ තිත් ටිකක්. ඒ හොඳ තමයි තියෙන්නේ. හැබැයි මේ ආස්වාසිය පේන එක නිති අත නෑර බලන්න. බලනකොට තේරෙනවා නොදැනීමත් දැනීමක් වෙනවා ඊට. මට දැනෙන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් මං අහුව සභාවෙන් දැනෙන දේ තියෙන දේ දැනෙන එකයි යමක් නැතිකොට දැනෙන එකේ දෙකේ වඩා සූර වඩා දක්ෂ වඩා කුසලතාවයක් තියෙන තියෙනේ දන්න එකද නැති එක දන්න එකද? ඕක අපේ අධ්‍යාපන ක්‍රමයට තේරෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමේ වක් කරනවා අරුගේ ඔළුවට පුණීලක් තියලා. ඉතින් කවදාකවත් කැමති නැහැ නැති දේ හොයන්න. නැති ගැන දන්නේත් නැහැ. භව ප්‍රඥප්තිය උගන්වනවා. ඒකට අභව ප්‍රඥප්තියට අවලංගු වෙනවා. අබහුවේ කෙනෙක් බාටපත් වෙනවා. ජීන්සාව කවදාවත් කැමති නැහැ ලඩ බාර ගන්න, වයසට යනවා බාර ගන්න, මරණේ බාර ගන්න. මොකක්වත් නෑ. ඒ ඔක්කොම නැති කරන්න පුළුවන් කියලා විකාරයක් හදාගන්න. බුදුහාමුදුරු කියන උඹලෝ කොච්චර බයිලා කිව්වත් ඔය සංසාර රෝග හතර නැති කරන්න බෑ. උප්පත්තිය, ජරා, ව්‍යාධි, මරණ. ඉතින් අච්චාර්ථි නැති මේ දුප්පත නැති ලෝකයක් නෙමෙයි අධ්‍යාපනය අපිට පෙන්වන්න දැන්. බුදු ඥානසේ නෑ දෙකම එකට කියලා පෙන්වනවා. ආනසාවේ පේන ප්‍රසවාසයේ පේන්නේ. ඒකදී ඉංගියක් කරලා කියනවා නොපෙන්න ප්‍රසවාසයේ වඩා ආධ්‍යාත්මිකයි. වඩා ආගමිකයි. අන්න ඒකට අවදිය ලබන්න නම් පේන ආස්වාසිය අත නෑර බලන්න කියන. එතකොට මේ නොපෙනෙන ප්‍රසවාසය දැකීම මේකට කියනවා එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා. මේ ඉන්ද්‍රංගෙ නෙවෙයි තේරෙන්නේ. ESP. ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, මනසෙන් නෙවෙයි. මොකද්දෝ එකකින් කියනවා මේ තියෙන දේට සාපේක්ෂව දැන් චිත්‍රපටයක් බලනකොට පරණ ප්‍රොජෙක්ටර් එකේ 50ක් ආලෝකයේ අපි ඉන්නේ 50ක් අන්ධකාරයනේ අපි ඉන්නේ. ෆ්ලෑෂ් එකක් යනවා අන්ධකාරයක් යනවා ෆ්ලෑෂ් එකක් යනවා අන්ධකාරයක් යනවා ওই කතාවම වෙන්නේ අන්ධකාරයනේ අපේ. ඇනිමේෂන් එකේ ඉන්නේ. අපි චිත්‍රපටයේ චර්ණ චිත්‍රයක් බවට පත් වෙන්නේ ෆ්ලෑෂ් දෙකක් අතරමයි තියෙන අන්ධකාරය තමයි. ඒක මමයි හදාගන්නේ. ඕකම තමයි එදිනදා ජීවිතෙත් වෙන්නේ. ඒක නිසා අන්ධකාරය නැතුව ගියොත් චිත්‍රපටයක චලනයක් ඇති වෙන්නේ නැහැ. ඇනිමේෂන් එකක් එන්නේ නැහැ. ඇනිමේෂන් එකේ ඉන්නේ අන්ධකාරය තුල. ඒක ප්‍රොජෙක්ටර් එක හදපේක දන්නවා. අපි කට අරගෙන බලනවා ගාමිණී පොන්සක ඉන්නවා මල්ලි පොන්සක ඉන්නවා මල් ගහක් තියෙනවා ලව කෙනෙක් ඉන්නවා ඉතින් ජවනිකාව යනවා ප්‍රොජෙක්ට් එකේ වෙන වැඩ බැලුවොත් එහෙම මේ ගාමිණී පොන්සක මල්ලි පොන්සක මොකක්වත් නැහැ එතන තියෙන නිකන් සෙලුලොයිඩ් එකක් පිච්චිච්චි ටිකක් විතරයි අපි මේ කතාව හදාගන්නේ මේක හොඳට පේනවා කාටුන් චිත්‍ර ස්ලෝ මෝෂන් දාලා බැලුවොත් අපි කොච්චරක් හිතින් හදාගෙනද මේ චිත්‍රපටිය බලන්නේ. ඉතින් කොච්චරක් මම පැහැමත්ද වෙන්නේ කියලා. ඒ නිසා නොපෙනෙන දේවල් පේන්න පටන් අරගනි. ඒක ඉල්ලන්න යන්නත් එපා. නමුත් පේන ටිකේ සතිය වැඩි කරන්න. පේන ටිකේ මේ ප්‍රණීත භාවය වැඩි කරන්න. එතකොට නොපෙනෙන එක පිළිබඳව ලොකු ගැඹුරක් එන්න පටන් ගන්නවා. ප්‍රශ්නය ගරු පූජනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදී සිටන විට රූප ශබ්ද හා සිතුවිලි සංසිදී ආවිත ඒවා මෙනෙහි කිරීමෙන් අනතුරුව නැවත සක්මනේ යෙදෙන විට වම දකුණ මාරු වී කියවෙනවා. ඒ අවස්ථාවේදී මා එය නිවැරදි කර මානසිකාර්ය කළ යුතුද නැද්ද යන බව මා ගැන අනුකම්පාවෙන් පහදා දෙනමෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. ඔව් මේකදී ඇත්තටම මානසිකාර්ය සකස් කළ දෙන්න ඕන නම් ප්‍රශ්න තියෙන එක නෙවෙයි. සක්මන් කරනකොට වෙන එන හැම අරමුණ මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරන්න ඕනේ සක්මන්ට බාධා කරන අරමුණ විතර නැත්නම් සක්මන් විතරයි මෙනෙහි කරන්න ඕනේ. ඒක ඔය මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ වරදොල පාවිච්චි කිරීම. අපි සක්මන් කරනකොට වම දකුණු වශයෙන් දැනෙමින් යනකොට රූපයක් එන්න පුළුවන් සද්දයක් එන්න. ඒවා මෙනෙහි කිරුවා කියලා කිව්වා ගෙටක වැද්ද ගැනීම. අපි මෙනෙහි කරන්න ඒවා තියෙද්දි වම දකුණ බලන්න පුළුවන් නම් වම දකුණ මෙනෙහි කරන ගියාම අරවා මෙනෙහි නොකිරීමෙන් අතහරින්න පුළුවන්. මෙනෙහි කිරුවොත් ගෙට එනවා. ඒකට ආවට පස්සේ අපි හිත පුදුම විදියට මේ මෙනේ කිරීම මේ අන්තරයට අහු වෙනවා. දැඩි රෝධයකට අහුනවා වගේ. මෙනේ කරන්ඩ ආනපන මෙනේ කරන්ඩ සමාවෙයි. වම දකුණ මෙනෙහි කරන නමුත් අතර දේවල් මෙනෙහි කළ යුත්තේ සක්මණට බාධා කළොත් විතරයි. බාධා නොකර පාරයින් තියෙන ඔක්කොම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මේ තමන් හෙල්මට් දානවා විදියට වෙනකොට පාරයින් අයින කට්ටියට හෙල්මට් අරන් දෙන්න කිව්වොත් අලි කෙලියක්. මේ ඇක්සිඩන්ට් එකක් තියෙන හෙල්මට් එකක් ඕනේ ඒක ඇත්ත. ඉතින් තමන් හෙල්මට් එකක් දානවා මිසක මේ පාරයිනේ මිනිස්සු හෙල්මට් අරන් දීපන් කිව්වොත් එයා. හැප්පෙන්න ඉඩ තියෙනවා කියලා. ඊයෝගේ මේ පාරයිනේ අරමුණ තිබුණයි කියලා ඔක්කොම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඔය හෙල්මට් කතාව තමයි කියන්නේ. ඒක හුඟ දෙනෙක් ඔය මේ මෙනෙහි කිරීම පටලවාගෙන තියෙන කට්ටියගේ වැඩක්. දකින් දකින් හැම එකම මෙනෙහි කරන. හොඳට මතක තියාගන්න මෙනෙහි කරුවොත් ඒක ගෙටක වැදින තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ඒක නොසලක හැරීමට අමනසිකාරය පාවිච්චි කරන්න. අමංශකාරය කියලා කියන්නේ මේ දෙකක් තියෙනකොට ආන වම දකුණ පේනවා. ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ. එහෙමනම් මේක මෙනෙහි කිරීමෙන් අරක මෙනෙහි නොකිරීමෙන් ඒක අවලංගු කරලා මේකට අවධානය දෙන්න ඕන. ඒ නිසා රචනයේ මුලදී ලියලා තියෙනවා පේන පේන සද්ද වේදනා හිතවිලි මෙනෙහි කරනවා කිය. අවශ්‍ය නැහැ. බාධා කිරුවොත් පමණයි මේ ආන මේ ගමනට එහෙම නැත්නම් වම දකුණට බාධා කරොත් විතරයි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැතිව දැනගෙන තියාගන්න. දැනෙනවා මම මේව පහු කරනවායි කියලා මෙනෙහි කරන තරම් අවධානය යොමු කරන්න එපා ප්‍රමුඛතාවයක් දෙන්න එපා. එතකොට අපි භවනා ලෝකේ කියන්නේ ඒ රූප පෙන්ුණත් පෙනීම හරහා වම දකුණ බලනවා. සද්ද ඇහුණත් සද්ද ඇහිම හරහා වම දකුණ බලනවා. ඇඟේ වේදනාව දැනුණත් දැන වේදනාව හරහා වම දකුණ බලන්න පුරුදු වුණොත් අරව මෙනෙහි නොකර වම දකුණ මෙනෙහි කිරීමෙන් මේ ජාම බේර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ඊතා සියුම්ව දැනේ. නොදැනීද යයි. මා එවිට ශරීරයේ ඉහළ පහළ යන විදිහ දිහා බලා සිටියෙමි. මෙය ටික කලක සිට පවතී. ඒ වාගේම ශරීරයේ උඩුකය ඉදිරියට හා පිටුපසට වා වහනය වන බව දැනිනි. මෙය ඊතා සීග්‍රයෙන් වදින බවද දැනේ. අදවතද සම්බන්ධ සම්බන්ධ කාර්යාවයක්ද දැනේ. ආනාපානයට හිත යොමු කලත් මෙම කම්පනය ඊතා ප්‍රබලව දැනේ. ආස්වාසේ හෝ ප්‍රාස්වාසේදී යැතිමත්ද නොදැනේ. ඔබ වහන්සේගේ කාරුණික අවවාදයේ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒක බුදුහාමුදුරුවෝ වෙන මෙහෙම උපමාවකට දෙනවා මම දන්නේ ඒක මේ ප්‍රශ්නේ වැටුණා නම් වඩුවා ලීයක් ගන්නකොට ඒකදී බුදුරජාණන්සේ දෙන්නේ උපමා තච්චක කියලා. කියන්නේ තච්චක කියලා කියන්නේ ලීයක් යතු කැටිචිලා ගන්නකොට ඒකේ පොඩි පෙත්තක් වගේ ගැලවිලා යනවනේ. තච හමක් වගේ. ඉතින් මෙයා මේම බලලා මෙතන උස් වෙලා තියෙනවනම් ඒක ඒකට එල්ල කරලා හිර කරලා යත්තෙන් ගන්නවා. කාලා උස කෑල්ල ගෙවුනට පස්සේ ආයෙසරක් අනාට බැලනකොට ඒ වෙලාවේ පිනිච්ච නැති ඊගාට තියෙන උස එක පේනවා. උඩේ ගැපුණාට පස්සේ ඊට පස්සේ ඒක ගෑවට පස්සේ ඊගාවට තියෙනක පේනවා. එහෙම අන්තිමට තිබ්බට පස්සේ රිබන් එක වගේ මේක ඇදීලා යනකම් ගාපුවාම ඊගාවට අනිත් එකට දාලා හොඳට වැද්දුම හොඳයි. දෙකම එතකොට මට්ටක්. ටිකැත්තෙන් ගෑවනම්. දැන් මේකෙදී ආනාපානේ ලොකු බම්ප් එකක්. ඉතින් අපි ඒක භාවනා කර කර ඉන්නකොට බලනකොට දැන් ආනාපානේ පෙනේට යට තියෙන ශරීරයේ කම්පන ටික පේනවා. ආනාපානේ පේනකම් මේක පේන්නේ නැහැ. මේක ඉස්සෙල්ලා මේක ගෙවම් කරා. ඊට පස්සේ ඊට වැඩි යට තියෙන කම්පන ගේන්න බලන්න. ඒකත් ගෙවම් කරා. ඊට පස්සේ ඊට වැඩි මට්ටම් දෙනවා. එන්න එන්න එන්න එන්න අපි හස ගොරෝසු දේවල් වල ඉඳලා සියුම් සියුම් සියුම් මට්ටම් වලට යනවා. ඒකෙදී අර ගොරෝසු දේ තියෙන තාකල් හිත ස්වභාවයෙන් යන්නේ ගොරෝසු දේට විතරයි. අනිතවා ගන්නෑ අවධානයට ගන්නෑ. අපි දැන් මඟුල් ගෙදරකට ගිහිල්ලා ප්‍රධාන උත්සවයට ගිහිල්ලා ප්‍රධාන අමුත්ත ඉන්නකම් අවශේෂ අමුත්ත ගණන් ගන්නෑ. ගේමියා නිතරම ඉන්නේ ප්‍රධාන අමුත්ත ආපු විනාඩි 5 යත් එක්කමයි ඉන්නේ. ඒකනේ චාරිත්‍රය. නිය ගියාට පස්සේ තමයි කනේ සමාවෙන්න මට පොඩ්ඩක් කතා කරන්න බැරි නම් මේ ඇවිල්ලා හිටපු නිසා කියලා සාමාන්‍ය අමුත්තන කතා කරන්නේ ඊට පස්සේ. ඒ නිසා අපි ප්‍රධාන අමුත්ත අනපායි. එයා ඉන්නකම් ආශ්‍රය කරන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ හිත කියයි ඊගාව අමුත්තා. එයා වාසය කරන්න. ඊට පස්සේ නැතිව හොයන්න යන්න එපා. එයා ගියත් පස්සේ ඊගා කොයි මං කියන විදිහට පිළිවෙලට නෙවෙයි වෙන්නේ. මේක තමයි ක්‍රමේ. දක්ෂ යෝගාවචරයට මොකද වෙන්නේ? ආනාපානෙ තියෙද්දිම ভাইබ්‍රේෂන් එක පේන්න පටන් ගන්නවා. ගෙවම් කරන්න ඉස්සෙල්ලා එයා දන්නවා මේ ආනාපානෙ කොඩිය දාගෙන උඩ හිටියට ඒත් එක්කම ශරීරයේ තියෙන බාට කම්පනයක් තියෙනවා. එක එක එක එක මට්ටම් තියෙනවා. දැන් අපිට ඇහෙන්නේ නැති සද්ද වවුලට ඇහෙන්නේ. බහුල රේඩාර් වලින් තමයි ගමන් කරන්නේ. ඌ අල්ලන්නේ ඊට වඩා බොහොම සූක්ෂම තරංග. හැබැයි අපේ සද්දත් ඇහෙනවා. ඌ යෝ ගණන් ගන්නෑ. ඌට පුළුවන් ඒකට යන්න. ඒ නිසා අපි භාවනා කරලා පස්සේ ආ ලොකුම තරංගය ඉවර කරන්න බෝන්නේ. ඒක තියෙද්දිම ඊගාව කහන්න පුළුවන්. ඒක තියෙද්දි ඊගාවේ කහන්න බෑ. ඒකට පරාසෙම දන්නකොට යා තේරෙනවා අපේ භාවිත මනස ගුරුසු දෙය අනුව දුවනවා. ගැන කාට හරි රිමෝට් කන්ට්‍රෝල් එකේ අපිව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. භාවිත මනස දන්නව ගොරෝසු එකේ යන්නේම නෙවෙයි සැප තියෙන්නේ. ගොරෝසු එක තියෙද්දි සියුම් එක තියෙනවා. සියුම් එකදීදී අතිසූක්‍රම තියෙන ওই පරාසේ භාවනා කරපු කෙනාට තමන්ගේ විල් පවර් එකේ හැටියට පෞරුෂත්වයේ හැටියට කවුරු මොකේට අවධානය යොමු ඇදලා ගන්න ගියත් එයාට ඕන තැනට අවධානය යොමු කිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා ওই ක්‍රමේ යන්න ගිහිලා ගිහිලා ගිහිලා පුරුදු කරන්න. පුරුදු කරනකොට ගොරෝසු දෙයට හිත යොදලා ඒක සියුම් වෙනකොට ඊගාව දේ පේනවා. ඒකට හිත යොදනකොට ඊගාව දේ පේනවා. ආයෙත් ගොරෝසු දේ ඉන්නත් පුළුවන්. එනේන වෙලාවේදී ඒක ඔය විසුද්ධි මාර්ගයේට ටීකාවක් ලිනාචාර්ය වංශය සඳහන් කරලා තියෙනවා. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යථාපාකටං විපස්සනා බිනිවේෂෝ පච්චා අනුපහට්ටන්තේනවි උපායනෝපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා සම්මසන ඥාන කියනකොට යමක් ප්‍රකටද එතනින් බැස ගන්නයි කියලා කියනවා. බැරක බැසගෙන ඒකී වුණාට පස්සේ ඊට පස්සේ ඒ එතකොට මතු නොවිච්චිව පස්සේ ආයෙ මතු වෙන පටන් ගන්නවා මතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රකට තනින් බැස ගැනීම කියන සරල ප්‍රායෝගික ක්‍රමයේ තමයි සතිපට්ඨාන යන්නේ. ඔය යන විදිය තමයි යන්නේ. සමන්වන්ස අවසාන ප්‍රශ්නය. නිර්වන් සරණයි. ආනාපාන සතිය භාවනාව ආනාපාන සතිය භාවනාව වඩන කෙනෙක්මි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අවස්ථාවට පැමිණෙ විට හුස්ම රැල්ල සම්පූර්ණයෙන් සංසිඳී ඇද්ද නැතිනම් අතරින් පතර එය දැනගත හැකිද? ඊරුවන් සරණයි. ඉන්ද්‍රියපද්ද කියන්නේ ඉඳුරංගෙන් දැනෙන කියන එක. ඒ නිසා ඒක නිකන් බූඩ ප්‍රකාශයක් කරගන්න එපා. කන දිවනාසය ආදී දේවල් වලින් දැනෙන දේවල් ටික ඉඳුරං හා බැඳිච්ච. නැත් යම් වෙලාවක අරමුණු සියල්ලම කෙරුණාට පස්සේ දැනීමක් එනවනම් ඒක ඉඳුරන් හා වැඳිලා නෙවෙයි තියෙන්නේ. ඒක six sense කියලා දීලා තියෙන කියන්නේ extra sensory මේ අපිට තියෙන ඉඳුරන්ගෙන් එහාට ගිය එකක්. ඒ නිසා අනින්ද්‍රිය ප්‍රතිපද ඉන්ද්‍රිය ප්‍රතිපද කියනවා මහා ටෙක්නිකල් ටර්ම්ස් නෙවෙයි. ඇහින් ආන රූපයක්. රූපයක් ආන එක ඉන්ද්‍රිය බද්ධයි. කනින් ආන සද්දය සද්දේ නම් ඉන්ද්‍රිය බද්ධයි. යම් වෙලාවක මේ එහෙම නම් කරන්න පුළුවන් ඔක්කොම ගෙවම් කරලා ඒත් භාවනා කඩා ගන්න නැතුව සත්‍ය කඩා ගන්න නැතුව ගියොත් අපිට තේරෙව මොනවත් නැති විවේක තනක් තියෙනවා. ඒකටත් අවදි වෙන්න පුළුවන්. ඒක ඉඳුරංගෙන් දන්න අවදියක් නෙවෙයි. ඒක ඉඳුරංගෙන් එහා ගිය ඒවට කියන අදිමානසික අදිමානුෂික කියලා කියනවා. manussත්වයේ ඉක්මවා ගියේ. නැත්තම් මනස ඉක්මවලා ගිය දෙයක්. ඒක හරහා තමයි අපිට ගැඹුරට යන්න තියෙන්නේ මේ අඳට යනකොට මේ පොළවේ ආකර්ෂණය මිදෙනවා කියන එක ගමනේ ඉතාම පුංචි ටිකක්. නමුත් 88ක් පෙට්‍රල් පිච්චෙන්නේ ඉන්ධන පිච්චෙන ওই වැඩේට. මුළු ෂටල් එකේ ගමනෙන් 80කට 88ක් මං හිතනවා. ඉන්ධන දැවෙන්නේ ඔය 76 ගෙවන්න. ඊට පස්සේ ගමන තියෙන මොනවාක්වත් හැප්පෙන්නේ නැත්නම්ක. ඒක නිසා ඉන්ද්‍රියබද්ධ ඥානය මේ පෙට්‍රල් ලාම්පක ෆිලමන්ට් එකක් වගේ. බොහොම බංගුර ඥානයක්. ඒක තමයි ওই විද්‍යාව ඔක්කොම තියෙන්නේ. ඒක තමයි ওই ලෞකික ඥාන හේරම තියෙන්නේ. අද ඔය මේ පුම්බන්න හදන නයිපෙන පුම්බන කට්ටිය ඉන්නේ ඔතන. ඕක ආධ්‍යාත්ම ගමන එක බලනකොට පුංචි ලකුණක් විතරයි. ඒකෙන් එහා තමයි ආධ්‍යාත්මය තියෙන්නේ. හැබැයි මේක ගෙවම් කරනවා කියන එක ලේසි නෑ. අටියට කියනවා නම් ගීගිය අතාරිනවා වගේ. මොකක්ද ගීගිය අතාරින තියෙන බාධාව? අමාරු. ඒක හරි අමාරු. හිතන්නේවත් නෑ. ආධ්‍යාත්ම කියන්නේ අපි ඉස්සලා తాවකාලිකව ඒක අතහැරලා කාය විකේ ආවට පස්සේ තමයි චිත්ත විකේ. චිත්ත විකේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ නැහැ. නිසා අනිත්‍ය ප්‍රතිපද විඥාන කියන එක ඉන්ද්‍රියබද්ධ විඥාන කියන වචනේ පොඩ්ඩක් බරපතල හිතලා ලියපු එකක්. ඔය විදිහට දිගට කරගෙන යන්න. අපි විනාඩි 20ක් විතර වැඩිපුර ආරම්භ තියෙනවා. මේ තව හොඳයි. සතිವಾರ ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි අන්න මයික් එක ගන්න. ස්වාමින් වහන්සේ මට මේ ප්‍රශ්නේ දැනගන්න ඕනුනේ හුස්ම රැල්ල සියුම් වෙලා ඊට පස්සේ හුස්ම රැල්ල නැති තැනකට යනවා ඊට පස්සේ නිකන් තනි තලාවකට වගේ කළුවර තැනකට ගිහිල්ලා නිකන් යන්තම් හඳ පායනවා වගේ දැනිලා ඈත කොළියක් දැම්ම වගේ නිකන් ආනාපානය උනක දකින්න. ඉතින් මම ඒක උඩ කල්පනා කරනවා දැන් මං ඉන්ද්‍රිය බද්ධ වෙලාද මොකද්ද මේකට? ඔය ඒක රූපයක් කියන්නේ බුදුරජාණන්ස විශේෂ වචනයක් පාවිච්චි කරනවා රූප සංඥා කියලා. රූපේ එකවරම නැති වෙලා එන රූපේ රූප සංඥාවකට දීලා තියලා රූප සංඥාවෙන් තමයි යන්නේ. රූප සංඥා අවස්ථාවේ සූසිස් දෙයක් වෙන එක මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා වෙරිෆයි කරන්න බෑ. concept and reality කියලා කටුකුරුන්ගේ ඥාන සංසි පොතක් ලියලා තියෙනවා. ඒක මේ යුගයේ ජීවිච්ච ඒ සබ්ජෙක්ට් එකට කවුරක්වත් නැහැ ඒක. පස්සේ තාංශ අන්තිම අවස්ථාවේ තාමවත් අපවත් වෙලා නැහැ මම ඕම කිව්වානේ තාංශ තාම ඉන්නවා. අන්තිම අවස්ථාවේ සිංහල දැම. යථාර්ථය සහ සංකල්ප කියලා. ඒකෙදි පෙන්නනවා ඔය අපි මේ ලෝකේ තියාන මේ මගේ තාත්තා මගේ යම බ්‍රහ්ම ලෝක දිවි ලෝක කියලා මේ කැට හදාගෙන තියානින්නට රාමු හදාගෙන මේ බිත්තුල ගහගෙන භාවනා කරන පේනවා මේ ඔක්කොම සංඥාවක් විතරයි. රූප සංඥාවක් විතරයි. ඉතින් ඒකට ඒක ඇත්තම තියෙන දෙයක්ද මනසේම උපදයක්ද? එහෙම නැත්නම් සංකල්පයක්ද යථාර්ථයද කියලා අල්ලන්න බෑ. අන්න එතෙන්ද ගියාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමයයි කියන. මනස පූර්වංගම කරගත්ත දෙයක් මේ. මනස ශ්‍රේෂ්ඨයි මේ වැඩේට. මනෝමයයි. රූප එතකොට පේනවා මේ අපි මේ ලෝකෙට ගත්ත ආනපාන කියන රූපය ගන්නකො ආනපාන කියන්නේ වායෝ පොට්ටබ රූපේ. දැන් ආනපානේ අපිට හැප්පෙනවා තේරෙනවානේ. මොතක සියුමුණාට පස්සේ හැපෙන තැන මොකොත් නැහැ. ඔය ඈතින් වැන්න කොඩියක් වගේ පෙන්නනවා. ඒක මනෝ විකාරයක්ද? ඇත්තම ආනපානද කියලා Tamanටවත් බෑ වෙරිෆයි කරන්න. කාටවත් බෑ. ඒකට අපි දානවා නමක් රූප සංඥාව. එතෙන්ද කියන්න කියන බුදුරජාණන් වහන්සේ රූප සංඥා යම් වෙලාවක ප්‍රශ්නයක් ආවොත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මාගේ ආත්මෙ නෙවෙයි කියලා. එතෙන්ට එනකන් කියන්නත් එපයි කියනවා. එතෙන් නිකන් කිව්වට ඒ ඒ කට්ට වදින්නේ නැහැ. ඔතෙන්ට යනකන් allele තැම්බෙන්න. තැම්බට පස්සේ කූරෙන් ගන්නවම ඇදෙනවා. එතෙන් ගියාට පස්සේ කියන්නේ ඒක ආනපාන වල ප්‍රශ්නයක් නැහැ. වෙනුනක් ප්‍රශ්නයක් නැහැ. නැතුනක් ප්‍රශ්නයක් නැහැ. සැක කරන්න ඕනකම සැකනා මේ පේන දේ මේ යන්තම් වෙන වෙන දේ නැත්තම් රූපේනේ රූපේ හේවණල්ල කියලා ගමුකෝ. ආන්න මේ වගේ දේ මම නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. ඉතින් සෑම ප්‍රශ්නයක් කරගන්න ඕනේ මේක කොහෙද යන දෙයක්. හැබැයි කාමයේදී කාම සංඥාතියේදී රූපේතියේදී ඌව කියන්නේ යන්න බා රූප සංඥා දක්වම හිත බැස්සුවාට පස්සේ තමයි මේ මන්ත්‍රය ජප කරන්න කියන්නේ. හොඳයි අපි එමනම් සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට විනාඩි 45ක් කාලයක් තියෙනවා. සක්මන් භාවනා කරන්න. ඊට පස්සේ අපි තුනමාට මෙතන රැස් වෙනවා සමූහික භාවනාව සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.